ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා රැස්ලා ඉන්නේ ධර්ම දේශනාව ආස්ථා ලැබ ගැනීමක් වශයෙන් ශිරු දනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමී තීන මිද්ධන්ති චට්ඨෝ භීරූ පෞච්ඡති සත්තමී විචිකිච්ඡාති මක්ඛෝ තම්බෝ තී අත්තමෝ ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝච යෝ යසෝ යෝචත්තානං සමුක්ඛංසේ පතේච අවජානති තී කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්ත මෝඝ රාජ සූත්‍රයේ ਸਰවචන් වහන්සේ මේ මෝඝ රාජ විසින් අසන ලද මේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් මේ ලෝකය ශූන්‍යත්වයෙන් බලන හැටි පිළිබඳව විස්තරේකුයි කතා කරන්න. ඉතින් ඒකට හම්බෙන ආසන්නම වටිනාම ආනිසංසය තමයි යම් කිසි කෙනෙක් මේ ලෝකයේ දිහා මේ විදිහට ශූන්‍ය ලෙස බලන්න පුරුදු කළොත් මායයට ඒකේ නාම නොපෙනියන. ඒ නිසා යාට මායාගේ සාපේ නොලැබී යනවා. එහෙම නැත්නම් අමරණීයත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයා ලෝකේ ලෝකයක් කරගන්න දඟලට දඟලන අතර ਸਰවචනාංශේ තමගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ඩ උපක්‍රමයේ පෙන්නනවා යතුරු දෙනවා ක්‍රමවේදේ කියලා දෙනවා මේ ලෝකයේ ශූන්‍යත්වයෙන් බලන්න. ඉතින් ඒක එක දවසකින් එක රැයකින් එක බණකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක ජීවිතය පිළිබඳව තියෙන ආකල්පමේ වෙනසක්. ඒ වගේම ඒත් අනුව සිදු වෙන කාය හිතේ විශාල වෙනස්කම්. ඉතින් අපි පසුගිය දවස් දෙකේම උත්සාහ කළේ යම් කිසි කෙනෙක් ඒ ලෝකයේ දේශ ශූන්‍යත්වයෙන් බැලීම සඳහා කටයුතු කරගෙන යනකොට ඒ කෙනාගේ මමයා නැත්නම් මමත්වය ආත්ම දෘෂ්ටිය ක්‍රමයෙන් තුනි වෙලා සියුම් වෙලා විනිවිද දක්නාසුළු මට්ටමට සූක්ෂම වෙන අතර ඒ කෙනාට ඊටාම සූක්ෂම ක්‍රියාත්මක වෙන මාර බලවේග ඊටාම සූක්ෂම ක්‍රියාත්මක වෙන කෙලෙස් වෙන්න නොතිබිච්ච විදිහට පේන පටන් ගන්නවා. ඉතින් එතකොට තමන්ගේ ජීවිත පැවැත්ම සැහැල්ලු භාවයටපත් වෙනවා. තමන්ගේ ජීවිත පැවැත්ම අසහනයෙන් තොර නැත්නම් අසහන අඩු වෙන මට්ටමටපත් වෙනවා. එහෙම නැත්නම් මානසික ආතති අඩු වෙනවා. අඩු වෙන අතරම ඒ මඩු ආතතියකින් අඩු අසහනයකින් යුක්තව මේ ලෝකේදී සැහැල්ලු බැල්මක් නැත්නම් දුරස්ත බැල්මක් නැත්නම් විපස්සනා බැල්මක් අප්‍රමාද බැල්මක් සති බැල්මක් යෙදෙනකොට මේකේ මායාවේ ක්‍රියාකාරීත්වය එතන මාර බලවේග ක්‍රියාත්මක වෙන හැටි එහෙම නැත්නම් මේ කෙලෙස් වැඩ කරන හැටි, කර්ම ශක්ති වැඩ කරන හැටි එයාට වෙනද නොදක්ක විදිහට පරිශනාකාරයකට ගිය විද්‍යාඥයෙක් ඒ පරිශනාකාරයේ තියෙන උපකරණ පාවිච්චි කරලා සාමාන්‍ය ලෝකයා නොදක්නා විදිහට දෙයක් බලන්න වගේ තමන්ගේම ජීවිතය හරහා තමන්ගේම කය කියන පරිශනාකාරය ඇතුළට රිංගලා තමන්ගේම විපස්සනා කියන චීන කණ්ණාඩියට දාලා බලනකොට මේ මායя ක්‍රියාත්මක වෙන ක්‍රම නැත්නම් මායාවේ ෂට ගති මාර බලවේග එක එක එක එක පේන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් යෝගාවචරයේකට එවුවා ඒක කැන්ති කල බේරුවා වගේ පිවිතුරුව සුවිසුද්ධව පේනවා නෙවෙයි ඒ කෙනාට අර බණේදී අහපු චින්තාමේ වශයෙන් හිතාගත්ත දේ ඇත්තයි කියලා පේනවා. සරුවචන් වහන්සේ සර්වඥතාඥානෙ ලැබනකොට උන්වහන්සේගේ තිබුණේ විශිෂ්ටත්වය නිසා උන්වහන්සේට මෙවුවා වින් වින් වශයෙන් පරිච්ඡේද වශයෙන් තීරණ පටන් ගත්තා. නමුත් එහෙම තීරීමක් අවශ්‍ය කරන්නේ නැහැ නිවන් දකින්න. සාමාන්‍ය අරයත් ඒකට එහෙම නැත්නම් මාර්ගඵල ඥානයක් සඳහා ඉච්ඡර සුවිශේෂී ඥානයක් අවශ්‍ය නැහැ. නමුත් දන්නවනම් අසුවිරු ඥානයකින් ඒක දන්නවනම් ඒ කෙනාට ඒ මාය ප්‍රෝඩා කරනකොට ඒ කෙලෙස් ඇවිල්ලා වංචා කරනකොට ෂටගති පානකොට මායාවී ගති පානකොට තමයි දැනගන්න පුළුවන් මම මෙච්චර කල් මේක දරුවෙක් වාගේ නෑයෙක් වාගේ මිත්‍රෙක් වාගේ ඉතාලි කියන මේක හොරා මේ හොරා යාළුවෙක් කියලා හිතාගත්තොත් මේ හොරා දරුවෙක් කියලා හිතාගත්තොත් දිශෝදි සංඥං සංඛෛරා වේරීවාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනන්තතෝ කරේ කියන විදිහට හොරෙක් විසින් හොරෙකුට දෙන දඬුවම්සේ වෛරක්කාරයෙක් විසින් වෛරක්කාරයෙකුට දෙන දඬුවම්සේ මාර්යා වරදවට තේරුම් ගත්ත මිනිසයා ඒ අසීමිත දුකකටපත් වෙනවා. ඒක නිසා මෙතෙක්කල් මේ හොරා මගේ මම මම මගේ ආත්මය කියලා අපි හිතාගෙන හිටියේ මේ වෛරක්කාරයා මම මේ මගේ ආත්මය කියලා හිතාන ඉතින් ඒ නිසා ඒක නාගෙන් තෙතක් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ නමුත් මේ භාවනා කරගෙන යනකොට නැත්නම් මේ ලෝකේ ශූන්‍ය වශයෙන් දැකීම සඳහා සැදී පැහැදී කටයුතු කරනකොට තමන්ට අර පට ඇරලා පේන්න පටන් ගන්නවා මෙතෙක් නিত্য වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් බාර ගැනීමේ තියෙන මුලාව මායාව මායාකත මේතම් බාලාලාපන තුච්ඡං අනිච්ඡං කියන දේවල් වල මේ දේ දකිනකොට ඒ නিত্য සංඥාවේ තිබුණ දේ තියෙන නিত্য වශයෙන් ගත්ත දේවල් වල තියෙන අනිත්‍යත්වය නොබලා ඉන්න බැරි මට්ටමට ඊට ඇදෙනවා මොන જાතියෙන් අපි භාවනා කරගෙන යනකොට මේක නিত্যයි කියලා කියාගන්න හැදුවත් ලෝකේ කවුරු කොහොම කිව්වත් එයාට තේරෙනවා මේක නিত্যයි කියලා අපි తాවකාලිකව නිකන් රහසට වගේ හිතාගත්තට කොහොම කරකම මේක අනිත්‍යම තමයි. ඒ වගේම මේක සුඛයි කියලා හිතාගත්තට සුඛ දෙයම තමයි දුක දෙන්නේ. මධ්‍යම දෙයින් දුක දෙන්නේ නැහැ. දුක්ඛ දෙයින් ඒ වගේ දුකක් ඇති වෙන්නේ නැහැ. සුඛ දෙයින්මයි දුක දෙන්නේ. සුභ කියලා අපි අරගත්ත දේ ඒ සුභය කියලා අපි අරන් තියෙන දුකේ හට ගැනීමට. දුකේ හට ගැනීම සුභයක් විදිහටයි අපි දිගටම මෙතෙක් සලකලා තියෙන්නේ. එතකොට තියෙනවා මේක අසුබේ. නැත්නම් අපි කිව්වොත් සංසාර රෝග කියලා හතරක් බුදුහාමුදුර අපට පෙන්නලා දීලා තියෙනවා. සංසාර රෝග හතර තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේකට වෙදකම් කරන්න කෙනෙක් නැහැ. මේවා ඒකාන්තෙම බ්‍රහ්මාත්මක හිටියත්, දේවාත්මක හිටියත්, මනුස්සාත්මක හිටියත්, ත්‍රිසංඝාත්මක හිටියත්, යක්ෂ, ප්‍රේත, නිරි කියන ඕනෙම ආත්මක හතරම මේ ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. ඒ සියල්ලටම මුල ජාතිය. නමුත් කවදාකවත් ලෝකයා ජාතිය අසුභයක් විදිහට බාරගන්නේ. ඉපදීම මනාපයක්. ඒ කියන්නේ සුභයක් විදිහට සලකන්නේ. ඉතින් මේ සියලු ජරා මරණ ව්‍යාධි ඇති වෙන්නේ ජාතිය නිසායි කියන එක කිව්වට කිව්වට කවුදක්වත් පිළිගන්න කැමති නෑ. ඒක නිසා මේ ළඟදී වෙච්ච සිද්ධියකදී මගේ පොතක් බුරුම් භාෂාවට දාපු එකක සෝදුපත් බැලීමේ කටයුත්තකට ඒ බුරුම දන්න ශිෂ්ටංශ ජාතික මෑණි කෙනෙක්ගෙන් සහයෝගය ඉල්ලුවා. එතකොට මේ මෑණිට දොස්තර මහත්තයා කියලා තුන තා මාස දෙකයි ජීවත් වෙන්නේ කැන්සර් එකක්. ඉතාලම දරුණු කැන්සර් එකක්. එයාගේ සෛලවල ලේ සෛලවල <clears throat> බිලිගහ සෛල හට ගන්න. ඉතින් ආයෙත් වාසිය කියතුනවා මම කැමති ස්වාමීන් වහන්සේගේ වැඩේට උදව් කරන්න නමුත් ඉන්නේ මම මේ වගේ තැනක මට ඒක ඔළුවේ නම් බරක් නැහැ. නමුත් මට ශ්‍රීශ්‍රලන්තට යන්න වෙනවා ලේ පරීක්ෂා කරන්න. ලේ වල පිළිකාසයිද කොච්චර හැදෙනවද කියලා. ගිහිල්ලා එන ගමන් එයා එයාපෝට් එකක තියෙන පොත්සාපුවකට ගිහිල්ලා ඒකේ තිබිච්ච මේ ආප්තෝපදේශයක් ඒ මෑණින්නාංශගේ වෙබ්සයිට් එකේ පළ කරලා තිබුණා. ඒකේ කියලා තියෙනවා ලෝකයා මරණයකට හේතු හොයන්න ගියාම මරණ පරීක්ෂකෙක් වශයෙන් හෝ අජිස් මරණ පරීක්ෂකෙක් වශයෙන් නැත්නම් බෞලේ දොස්තර වශයෙන් හෝ එහෙම නැත්නම් තමගේ නෑදෑයෝ වශයෙන් හෝ නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවෝ වශයෙන් හෝ ඒ මනසගේ මරණයට හේතුව පුදුමාකාර දේවල් දක්වනවා. ඒ මේ ළඟදි මට මතකයි කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේකට නිදර්ශන හතරක් පෙන්නවා. උන්වහන්සේ මතක් කරනවා හාමුදුරන් බණ කියන ගියාම යාමුදුරු ඇවිල්ලා මිනිහ ළඟ ඉඳගෙන කියන යාගෙන ආපු ආවුස ඉවරණා යාමලා. එතකොට ගෙදර ඉන්න මිනිස්සුયો කියනවා මේ මිනිස්සයා බීල බීල බීල මලා. දොස්තර මහත්තයා කියනවා සෙරෝසිසල්ල මල. එහෙම නැත්නම් හදිසියවන පරීක්ෂක කියලා කියන සීදෙනස ගැනීමක් නෙවෙයි කියලා. එක එක්කක් දන්නේ ඉපදිච්ච නිසායි මලේ කියලා. කවදාකවත් මේ තාක්කල් මරණ පරීක්ෂණ කිසිම තැනක ඉපදීමයි හේතුව කියන එක ලිය වෙන්නේත් නැහැ ලියන්නේත් නැහැ. ඒක කියනකොට hina යනවා. නමුත් පටිච්චසමුපාදයේ සරුවත්තරන් වහන්සේ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥානාවසයෙන් ගිනියලා ජාතිපච්ච ජරා මරණම් කියන තැන ඒකට කාටවත් hina වෙන්න බෑ. එතෙන් එනකොට බස්සගෙන බස්සගෙන ඇවිල්ලා කියනවා ජාතියක් තියෙනවනම් ජරා මරණ වළක්වන්න බෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒ නිසා මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සියල්ලට හේතුව ජාතිය කියලා කිව්වොත් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා අපේ චින්තනයේදී. මොකද ජාතිය සුභයක් වශයෙන් අපි බාර අරන් ඉවරයි. හැබැයි ජරා ව්‍යාධි මරණ ඒකාන්තයෙන්ම දුකක්. අපි පුදුම විදිහට මානවයා ජාතියක් වශයෙන් එකතු වෙලා ජරාව නැතිකරන්න ව්‍යාධි නැතිකරන්න මරණය පස්සට දාන්න කැසපට ගහගෙන නටනවා. සර්වචන්සේ සඳහන් කළ දෙනවා ජාතිය හටගත්තොත් ජරා මරණ ව්‍යාධි නැති කරනවා කියන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉබ්බෙකින් පියාට බලාපොරොත්තු වෙන එක කරන්න පුළුවන්. හාමුගෙන් අංග බලාපොරොත්තු වෙන එක වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් ජාතිය ජීවන ජරා මරණ ව්‍යාධි ඇති වෙන කීතන් බැහැ. නිසා මේ ජාතිය කියලා කියන්නේ දුකේ ජාතිය. දුක හටගන්නේ. දුක හටගන්නේ ජාතියත් එක්කම තමයි. ඉතින් ඒ නිසා ජාතිය සුබ වශයෙන් දැකපු දේ පේන්න පටන් අර ගන්නවා සියලු දුකට හේතුව මේ ජාතිය කියලා දැක්කට පස්සේ ඒක අසුබයක්. සුභයක් එතන නැත්තේ නෑ. ඉතින් ඒ නිසා සිද්ධාර්ථ ගෞතම සර්වචන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාවට නෑ මේ අබිනිෂ්ක්‍මණයට ඉස්සෙල්ලා පුතෙක් උපන්න කියනකොට දුද්දෝදන රජුණගේ පැත්තේ බැලුවනම් මහාමායාගේ යසෝදරාගේ පැත්තෙන් බැලුවනම් රට්ටුන්ගේ පැත්තේ බැලුවනම් අනේ රජපැටියෙක් උපන්න ඊගාට රජ වෙන කෙනා උපන්නයි. සිද්ධාර්ථ කුමාරයා කිව්වේ මොකද්ද? රාහු ජාතම් බන්ධනං ජාතම්. මහා මුස්පේන්තු කාලකන්ණි නොකෑමන වචනයක් නෙවිට උනේ. දරුවෙක් කියපුණායි කියලා රාජකීය පණිවිඩ පණිවිඩේ ඇවිල්ලා ඉන්නකොට රාහු ජාතම් බන්ධනං ජාතම්. ඒක මොකාටවත් තේරුම් ගන්න රාහු ජාතම් බන්ධන. ඒක ඇහුනේ අර කාලකන්ණියට රාහුල කියලා. දූතේ දූතයට ඇහුනේ රාහුල කියලා ඊට පස්සේ කිව්වා රාහුල ජාතම් බන්දනං ජාතං කියලා කිව්වා එනන රාහුල කියලා නම තියමු කියලා කිව්වේ. ඒ එතකොටම තේරිලා තියෙනවා ජරා ව්‍යාධි මරණ දැකලා ගියේ හතර පෙර නිමිතිවල. ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් මේකට කොහෙන් හරි කල්පනා වෙලා තිබිලා තියෙනවා මේ ලෙඩවීම මල කඳක් පැවිද්දෙක් ජරාවක් ජාතිය නිසා තමයි හටගන්නේ. හටගන්න හැම තැනකදීම හටගන්නේ මේ කියන දුක. ඒක නිසා හුස්මක් හටගත්තත් ආශ්වාස වශයෙන් ප්‍රශ්වාස වශයෙන් පිම්බීමක් හැකිලිමක් හටගත්තත් වමක් දකුණක් වශයෙන් හටගත්තත් හැම එකම ඉද්දිලි කැප්පිලි පීරිගෑම් චංචල කම්පන පෙළන තවන ගති තමයි තියෙන්නේ. ඒ ඔක්කොම නතර වුණාට පස්සේ ඔන්න සුඛය හම්බ වෙනවා. හුස්ම සම්පූර්ණයෙන්ම නතර වුණාට පස්සේ ඔන්න සුඛය හම්බ වෙනවා. වම දකුණ කරලා හොඳට සක්මන් කරනකොට ඒක අනායාසයෙන්ම කරන විදිහට යනකොට ඔන්න සුඛය කියන එක තේරෙනවා. අර මොන්නම දෙයක්වත් දිනකම් ඇහැට කුණ වැටුණා වගේ කැපිලි, දැවිලි, දැවිලි, කම්පන, චංචල තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හට ගන්න තාක් හටගන්නේ දුකක්ය. ඒක නිසා මෙවට සුඛය කියලා කියන තමයි අපිට සભ્યත්වයේ උගන්ලා තියෙන්නේ. ශිෂ්ටාචාරය අපිට උගන්ලා තියෙන්නේ එහෙමයි. පොතේපතේ උගන්වන්නේ එහෙමයි. ඉතින් නිසා මුළු ලෝකෙම විරුද්ධ වෙන්න පටන් අර ගන්නවා. මේ මිනිස්සයා සුඛයි කියන එක දුකයි කියලා බුදුහාමුදුරුවෝ අර්ථකථන දෙන්නේ. ඒ නිසා යෝගාවචරයට යම් වෙලාවක ජීවිතේ සම්දිස්ථානයකදී මේක තේරෙන්නේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත ක්‍රමයකට නෙවෙයි. අනේ මං කොහෙද හරි අහලා තිනවා මේ හට ගැනීම දුකක් කියලා. එහෙම නැත්නම් මේ නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් අපි ගත්ත දේ අනිත්‍ය දෙයක්, අසුභ දෙයක්, දුක්ඛදායක දෙයක්, අනාත්ම දෙයක් කියලා තේරුම් ගන්නවා වෙනකොට ඒ මනුස්සයෙක් තීරුම් ගන්නේ පරාජයක් පිළිගන්න විදියට. කාටවත් බෑ සතුටු සිතින් සාදරෙන් මේක පිළිගන්න. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පැත්තෙන් බලනකොට එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා පැත්තෙන් බලනකොට එදා තමයි මේ මනුස්සයා නියම වශයෙන් මනුස්ස ජීවිත වැඩ ගන්න වෙලාව. නියම වශයෙන් සජීවී වෙන වෙලාව. නියම වශයෙන් සතිමත් වෙන වෙලාව. නියම වශයෙන් අප්‍රමාද වෙන වෙලාව. ඒ නිසා යම් වෙලාවක <clears throat> ඒ බාරගත් අගයන් ආඩම්බරයන් මේ විදිහට මාරු වෙන තැනට එනවයි කියලා කියන්නේ මෙච්චර ආශාවෙන් බදාගෙන හිටපු ලෝකයා ලෝකය ලෝකයේ බදාගත්ත ලෝකයා ඒක ශූන්‍ය වශයෙන් දකින්න ඒක පැලිර ගියක් විදිහක ගිය එකක් විදිහට දක්වන්න ඒක බංගුර දෙයක් වශයෙන් දැනගන්න ඒක දිරච්ඡ දෙයක් වශයෙන් දැනගන්න ටික ටික පුරුදු මේක තමයි ප්‍රධානම පරිණාමයේ අපි දැන් හිර වෙලා ඉන්න තැන. මානවයා අවුරුදු ලක්ෂ 40ක් විතර. අනිකුත් සීළු සත්තුන්ගෙන් වෙනස්ස පරිණාම වෙලා හිටගෙන ඇවිදින්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා මනුෂ්‍යයා කියන සතාට පරිණාමයේ යම් තැනකදී තමාගෙන තමන් අවබෝධ කරගන්න පුළුවන් කියන මේ සතිය එයාගේ මනසට ඇවිල්ලා තියෙනවා. වෙන කිසිම සතෙකුට නෑ. වෙන කිසිම යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, මනුස්ස බ්‍රහ්මයෙකුට කාටවත් බෑ. ඒක පටන් ගන්න පුළුවන් මේ මනුස්ස ලෝකෙ විතරයි. ඒක දැනගත්තට පස්සේ මිනිස්සයා මේ විදියට බුදුබණක් අහලා හෝ එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් කියපු දෙයක් අහලා හෝ මේ ලෝකෙ මෙච්චර අල්ලවදා ගන්න දඟලලා මෙච්චර මානසික ආතතියක් ඇති කරගෙන මෙච්චර අසහනකින් ජීවත් වෙනකොට බැලූ දෙයක් මානක උත්තරයක් නැහැ. උග දෙනෙක් හිතාන ඉන්නවා ඒකට මේ මේ ක්‍රමවලට කෙටි උත්තර ඇති කියලා. ඇත්තේම නැහැ. කිසිසේත්ම ඒ අසහනින් නැතිකරන්න, ඒ කියන මානසික ආතතිය නැතිකරන්න, ওই කියන මානසික පීඩාවල් නැතිකරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ලෝකේ දිහා බලන බැල්ම ශූන්‍ය වශයෙන් බලන්න ඕනේ කියලා උත්සාහ කරලා ඒක දිගේ කරගෙන යනකොට ඒ ඇති වෙන වෙනස පුනරුත්පත්ති පිළිගන්නේ නැති කර්මේශා කර්මඵල පිළිගන්නේ නැති බටහිර පැත්තෙන් විපස්සනා බලන්නේ නැත්තු කියන්නේ අපි පරිණාමයේ හිර වෙච්ච තැන ඉඳලා ඊටු ටික පටන් ගන්නවා මේක වෙන්න ඇති සරුවචනාංශේ සඳහන් කරලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ හැමාරේ මහන්නේ මෙන්න මේ විදිහට ලෝකෙදී ආ බලන කෙනෙකුට අවුරුදු 7කට වැඩිය භාවනා කරන්න වෙන්නේ උපරිමේ 7යි. එතකොට මෙහාට මේ දර්ශනය පහළ වෙනවා. නැත්නම් 6මුත් පුළුවන්, 5මුත් පුළුවන්, 4මුත් පුළුවන්, 3මුත් පුළුවන්, 2මුත් පුළුවන්, අවුරුද්දෙමුත් පුළුවන්, මාස 6මුත් පුළුවන්, මාස 5මුත් පුළුවන්, මාස 4මුත් පුළුවන්. බස්සල බස්සල බස්සල කියන දවස් 7ක් හරියට කරනවා නම් මේ පරිණාමය Taman හිර වෙලා ඉන්න තැන මේ ලෝකේ බදාගන්න දඟලන ලෝකේ මේ බදාගත්තර කමක් නැහැ මේ පුස්සක් බව. මේක හිස් කොම්බයක් බව. මේක එන ගහච්ච තෝම් පිට්ටනියක් බව දන්නවනම් ඕකනේ එච්චර ආඩම්බර වෙන්නේ හිතෙනවා එතකොට අපිට අනාගතයක් නැති වෙයි, දරු පරපුරක් නැති වෙයි, ජාතියක් නැති වෙයි, සංස්කෘතියක් නැති වෙයි කියලා. ওই එකකින්වත් අපේ අසහනට උත්තර නැහැ. ඔය එකකින්වත් අපිට අසහනට උත්තර නැහැ. ඒක නිසා ඔක නැති වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ මොකද අධ්‍යාපනය ඔක අපිට උගන්වන්නේ නැහැ. අපේ සංස්කෘතිය උගන්වන්නෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මම කියන්නම් උඹලට බහුදිනේ කට්ටියක් එක්ක නම් මේක කරගන්න බැරි වෙයි. නමුත් මේ විප්ලවීය චින්තනය මේකට කියනවා යෝනිසමනසිකාරය කියලා. විප්ලවීය විප්ලවීය චින්තනයට යන්න ගියාට පස්සේ වැඩි පිරිසකට තොග වශයෙන් දුසින් ගණන් ග්‍රොස් ගණන් කරන්න බැරි වෙයි. උඹට බේරෙන්න පුළුවන්. Tamanne බේරෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන මාන තුන දිගේ විතරයි. අපි කතාවක් නැහැ. අතන මෙතන දෙකේම කරන්න පුළුවන් කියලා එක්කුත් නැහැ. හැමදාම මේක විවෘත වෙයි කියලා කියන්නත් බෑ. මම දැන් මෙතන කියන තැනට යන්න. ආන්නේ විදිහට ලෝකයේ දේශ නැත්නම් අපි කියමු සමීක ශරීරෙදීයි කියලා මේ ශූන්‍ය වශයෙන් බලන්න පටන් අර ගන්නකොට කොච්චර මේක සියුම් භාවයකට ප්‍රණීත භාවයකට කාර්යක්ෂම භාවයකට කර්ම නිභාගයටපත් වෙනවද කියනවනම් Taman අර ගත කරන ස්වභාවික ජීවිතේ ඒ විදිහටම ගත කරන ගමන් ඒ තුල තෘෂ්ණාව වැඩ කරන හැටි. ඒ තුල කැපිපෙනීමෙන් දඟලන හැටි මාන්නේ නැත්නම් අවමානයට ලක් කළා මම අරයත් අරතරන් හොඳ නැහැ. මම මේ අතපල්ලේ වැඩිච්ච කෙනෙක් කියලා මාන්නේ අනු අපි දුක් පීඩා ඝර්ෂණ ගැටුම් ඇති කරගන්න හැටි. ඒ වගේම මේ තමන් මුල් කරගත්ත ලෝකය කියලා කියන්නේ මේ මගෙන් පටන් ගන්න තියෙන අපි සාමාන්‍ය ඕන එකේ කේන්දරය බලනවා කියලා නේ කියන්නේ. කේන්දරය කියන්නේ මූල ලක්ෂය කියලා. ඒ කියන්නේ ඌ මුල් කරගෙන තමයි විශ්වය හැදිලා තියෙන්නේ. ඒකට කේන්දරය කියලා තමයි කියන්නේ. උගාක් රටවල් වල නම් දෙනකොට ඒ භාෂාවෙන් කියන්නේ මේක තමයි ලෝකෙ මැද කියලා. චීනී චීන භාෂාවෙන් මේ කියන්නේ මේ අපි තමයි ලෝකෙ මැද ඉන්නේ. හැම එකම හිතානින්නේ මං වටේ තමයි ලෝකෙ දෙන්න. පොඩ්ඩක් ඈතට ගිහිල්ලා බලනකොට අපි වගේ නරපණුව කියලා කෝටි ගණක් ඉන්නවා. සත්ත පහකට ගන්න දෙයක් නැහැ. මේ නිචංගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වගේ. අර වැලියටට වැඩිය මේ ඇති වෙනස නැහැ. උන්ට මම යට බහලා බලනකොට බුදුමාකාර දෘෂ්ටි කෝණක් තියෙනවා. අන්න ඔය තුනෙන් බේරිලා අපිට හිතක් හිතන්න බෑ වචනයක් කතා කරන්න බෑ ක්‍රියාවක් ක්‍රියා කරන්න බෑ ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා උපක්‍රමයේට කයෙන් කරන කෙරුවාවල් 100ට 100ක්ම නතර කරන්න කියලා. නතර කිරීමේ ප්‍රයත්නයක් කරන්න කියලා. වචනයයි හෝ වචීද්්වාරේ හෝ වචනයේ යටටට්ටුවේ තියෙන විතක්ක ਵਿਚාර දෙක උප්පරිමෙන් නතර කරන්න කියලා. උප්පරිමේ කියන්නේ 100ක් පුළුවන්. ඒකට පස්සේ හිතවිල්ල හෝ හිතවිල්ල යටටට්ටුවේ තියෙන වේදනා සංඥා දෙක 100 100ක් නතර කරලා බලන්න කියලා. නතර කරලා බැලුවට පස්සේ තමන්න තේරෙනවා මේ මේ මට්ටමන කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංස්කාර සංසන්දන අඩු කරන අඩු කරන අඩු කරන යනකොට ඒ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. අඩු කරන අඩු කරන අඩු කරන යනකොට ඒ කිනාට මේ ඉන්ද්‍රිය හා සම්බන්ධ ඉන්ද්‍රිය ඥාන ඇහැට රූප දැකීම නිසා පහළ වෙන ඥාන කණ්ඩ සද්දැහිම නිසා පහළ වෙන ඥාන නැත්නම් අපි ස්පර්ශ කියලා දැනීම කියලා එහෙම නැත්නම් නාසයට ගඳ, දිවට රස, කයට පහස මරණයට හා කිට්ටු කරලා නොදණී යන්න පටන් ගන්නවා. කවදාකවත් කෙනෙකුට අමාරුයි කාය සංස්කාර සංසිඳනකොට, වචී සංස්කාර සංසිඳනකොට, මනෝ සංස්කාර සංසිඳනකොට ඇස් දෙක අර බැලලා රූප බල බල කරන්න බෑ. ඇස් දෙක වහලා රූප සහ රූප සංඥා සියල්ලම ගෙවන් වෙනකම් මේක භාවනා සිද්ධ වෙන්න වෙනවා. කනේ ශබ්ද කියන එක පුළුවාතර නිස්සද්ද වෙලා ඇතුළට හැරෙන්න වෙනවා. නාසයෙන් ගඳ බලන ගමන් මේක කරන්න බෑ. ජීවෙන් රස බලන ගමන් බෑ. කයට අඩු ගානේ ආනාපානෙවත් දැනෙන ගමන් කරන්න බෑ. අපි කරන්නේ මොකද්ද? ඇස් දෙක වහගෙන ශබ්ද නැති තැනකට ගිහිල්ලා ගඳ රස වැඩි හිතියව ගන්න නැතුව ඒ රූප කර්මස්ථානික ආනාපානෙ වගේ දෙක තියාගෙන ඉන්න එකයි. එතකොට අර ඇහ කන ජීවනාශය අවලංගු කරගන්න. ඒක භාවනාවෙන් කරන්නේ අපි භාවනාවට කරන අනුග්‍රහයක් විදියට. ඒකෙල්ලා වායෝ පොට්ටබ්බ ධාතුව කාය ප්‍රසාදේ වදිනහැටි විතර බලන ඉඳලා අපි හිතමු ඒ ඒකත් හොඳට සංසිඳ සංසිලා ගියාට පස්සේ ඇහත් රූප කනට ශබ්ද ආදී වශයෙන් දේවල් සියල්ලම දී වෙලා යනකොට තමයි ওই කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සංසිඳීම සිදු වෙන්නේ එතකොට තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේ ඔක්කොම නතර වුණත් ඇතුලේ තාම මේ හීන් නූලෙන් වැඩක් කරනවා. මැරෙන්නේ නැහැ. මේ කොච්චර කරුවා නිින්ද යන්න ඕනකමකුත් නැහැ. හොඳට අවදියෙන් බලන්නත් පුළුවන්. සතියෙන් බලන්න පුළුවන්. අපි හිතන්නේ නම් මේ ශ්‍රී ලංකාරකම් කියන නැත්නම් කයේ වචනේ හිතේ ක්‍රියාකාරකම් ශිල්පෙන් ශික්ෂාවෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන් නතර කරපස්සේ මැරෙයි කියලා. ඇත්තටම කියනවා නම් ඒ තුන නතර කරපු චිත්තක්ෂණේ විතරමයි ජීවත් වෙන චිත්තක්ෂණ. අනිත් සියලු වෙලාවක බුදුරජාණන්සේ කියන උඹලා ඉන්නේ හීනෙක කියලා. උඹලා ඉන්නේ මායාවක කියලා. උඹලා ඉන්නේ මත් වෙලයි කියලා. මදයට පමාදයට ලක් වෙලා කියලා. අන්තිම අප්‍රමාද මොහොත තමයි උපරිම වෙලාව තමයි ඒ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන කාය වචන හිතේ ක්‍රියාකාරකම් අඩු කරලා අඩු කරලා අඩු කරගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා තමයි සම්පූර්ණ විශ්වගත වෙලා ඒ මේ නඩත්තු කරන දෙයක් ඇත්තේ නැහැ. මම මම නොවේ කියලා දීමාවක් ඇත්තෙත් නැහැ. ඒක තමයි කිසියම් ඝර්ෂණයක් නැති කිසියම් පටිඝයක් නැති කිසියම් හැප්පීමක් නැති චිත්තක්ෂණය. ආනේ චිත්තක්ෂණයට යනකොට මේ මමයා දිය වෙලා ගිය නිසා නිකම් පීරිසයක දාලා තියෙන පෙට්‍රල් ටිකක් හරි ඊතර ටිකක් හරි උලන් වදිනකොට හොළඟට පිහගෙන ගියාට පස්සේ ඒක නැති වෙනවා. අපි කියන්නේ ඒක නැති උනායි. ඒක නැති වෙන්නේ නැහැ. ඒක වාතයට වාෂ්පීකරණය වෙන්නේ. නමුත් දැන් පෙට්‍රල් කියන්න බෑ ඒකට. ඒකට ඊත කියන්න බෑ. මොකද ඒ නියෝජනයක් කරන්න ඒක නිරූපණයක් නෑ. ඒක පිළිමිබුවක් නෑ ඒක. ඒක වාෂ්පීකරණය වෙලා ලෝකෙට යනවා. දැන් මේක ආවෙත් මේ පෙට්‍රල් ටික ආවෙත් උඹ විසිරිච්ච ටිකක් එකතු කරලා තමයි. නමුත් ඒක හුලකට කතා කරන ගියාට පස්සේ ඒක අර සීමාව අසවල් තැන අසවල් පිළිබිඹුව අසවල් ලක්ෂණය කියලා කියාගන්න බෑ. එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කිව්වොත් ගංගානම් සරවු ආදී විශාල ලංකානංගක සරබු ගංගා චිරවති ගංගා වගේ බ්‍රහ්ම පුත්‍ර ගංගා වගේ විශාල දේවල් මූදට ගන්නවා. මූදේ මොය කටට යනකම් ඒ ගඟේ නම තියෙනවා. මොහේ කටින් එහාට ගිය ගමන් ඒ නම නැහැ. ඊට පස්සේ මේ කරදීද මිරිදීද හොයන්නත් බෑ. මේ ගංගානංගගේ වලද මොහොත වතුර හොයන්නත් බෑ. අපිට කියන්න තියෙන්නේ ගඟ නැහැ. ඊට පස්සේ මාරයාට කිව්වොත් දැන් මම ගංගානංගකම වියලනවයි කියලා. මොහොතට ගියාට පස්සේ මාරයාට ඒ දේ කරන්න බෑ. මොකද ගංගානංගගේ අනන්‍යතාවය නැහැ දැන්. ඒක වෙන වතුරකින් වෙන ගඟකින් වෙන මොහොතකින් වෙන් කරන්න බෑ. අන්නේ වගේ අර කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සංසිඳනකොට මායයට අපිව පිළිඹු කරන්න බෑ. අපෙන් කණෙන් අල්ලන්න බෑ. අපේ බෙල්ලෙන් අල්ලන්න බෑ. එතකොට මායයට මරා ගන්න බෑ. එක දවසක් රජ කෙනෙකුට හම්බුණාලු අපරාධකාරී. අපරාධකාරී කැහුවට පස්සේ ජූරිය කියනවලු මෙයාගේ වැරද්ද ඔප්පු වෙලා නැහැ. නමුත් රජුරවන්න සිද්ධ වෙනවා. එතකොට මරණ දඬුවමක් දෙන්නත් සිද්ධ වෙනවා. ඊට පස්සේ රජුරෝ කියනවා පිටිමැදට දාලා. රාජසභා බලනින් දැද්දී විශ්නිෂ බලන්නේදී ඌරෙක් පෙන්නලා උඹේ අම්මා උඹ දැන් මේ මාගේ රජාණක් වෙන උඹ මේ ඌරා මරන්න ඕන. මේ ඌරා මරන විදිහට උඹ මරනවා. උඹ තීන්දුව කරපන් මරන්නේ. ඒ විදිහ තමයි මම උඹ තීන්දුව කරන්නේ උඹ වැරද්ද ඔප්පෙලා නැති නිසා. මම උඹට පොඩි විකල්පයක් දෙනවා. මේ ඌරා මරන දාඩම මරනවා. අර මනසට ටිකක් කියලා කල්පනා කළාම වලිගෙන් උසල පොළවේ ගැව්වා. දැන් රජුරවණ්ඩ වලිගයක් අල්ලන්න බෑනේ මේ මිනිහගේ. ඉතින් මරන්න බෑ. වලිගේ තිබ්බනම් ගහනවා රජුරුත් අල්ල පොළොවේ. මාරයත් අල්ලන්න දෙයක් තියෙන්න ඕනේ මාරය අපේ මරන්න. මේ කය මේ කය මම මේක මගේ මේක මගේ ආත්මය කියන්නේ මේක දල ගන්න විදිහට අල්ලගත්තොත් මාරය දොරේ ඉඳනම් පේනවා ඌට අල්ලන්න දෙයක් තියෙනවා. එහෙම නෑ මගේ මේ වේදනාව ටික මම කියාගෙන. ඒක ගන්න පාල කෙරුවොත් මාරය ඒකෙන් අල්ලනවා. නෑ මේ සංඥා මමත් අසවලා මට අර අර නම්බුනා මේ තියෙනවා අරකයි මේකයි කියලා තමන්ගේ හැඳුනුම්බක මහලොක් කරගත්තොත් මාළය ඒකෙන් අල්ලනවා. නැත්නම් කෙරුවාවල් ටික මම අර වැඩේ කරලා තිනවා මම මේක කරලා තිනවා කියලා සංස්කාර ටික පෙන්වන්නට පටන් ගමන් මාරය ඒකෙන් අල්ලනවා. දැන් ඉන්නකම් මම අර ඉඩම් බෙදාගත්තා මේ කුට්ටි කඩාගත්තා කියලා විඥානේ වැඩගෙන ඒකෙන් අල්ලනවා. අපි මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර විය කිරීමෙන් කරන්නේ මායයට අපි උස්සලා පොළවේ ගහන්න තියෙන වලිගේ ඇත්තටම ওই සංස්කාර තුන දින කටියට වලිගේ නැති එක විතරයි වෙනස. ඌරෙක්ම තමයි. වලිගෙම තමයි. නමුත් අර බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ඌ උසලා ගහපන් ඕකම වලිගෙන් උසලා ගහපන් පොළවේ. ඊට පස්සේ දැන් රජ්ජු රෝග ගන්න මොකෙන් අල්ලන්නේ? ආනී වැඩි කරගෙන කරගෙන කරගෙන යනකොට මේ මනුස්සයාට ඇති වෙන ඒ මානසික විප්ලවය තුල මායя මෙතෙක් අපිව මේ මරණ චිත්තක්ෂණයේදී අපි අල්ලගන්න තැනක් අනිවාර්ය කරන්න තමයි මේ ජීවිතේ පුරාවට අපිට තණ්හාව දීලා තියෙන්නේ ජීවිතේ පුරාවට අපිට මාන්නයක් දීලා තියෙන්නේ ජීවිතේ පුරාවට අපිට සක්කාය දිට්ඨියක් දීලා තියෙන්නේ ඉතින් මරණයට කලින්ම අපි මේ තණ්හාව අයින් කරගත්තා නම් මරණයට කලින්ම අපි ඔක්කොම එකයි. මේකෙක් මොනම විදියකින් මේක බෙදන්න හැදුවට මේ තකතිරුකම නිසා තමයි මේ බෙදිල්ල තියෙන්නේ. අපි ඔක්කොම මිනිස්සු. මොකද්ද ඔක ඇති වෙනස? ඒ උසස් කුල පහත් කුල නම්බු නාමකම් සල්ලි තියෙනකම් එහෙම නැත්නම් දැනුවත්කම් නොදැනුවත්කම් මේ සීරම මනුස්සත් එක්ක කෙලෙසෙන දේ මිසක් මනුස්සත්ට ආඩම්බරයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම කෙලෙසෙනවා. නම්බුකාර විතර පාහර වැඩ කරන જાතියක් මම දැකලා නැහැ. පාහරයි. උගත්ති විතර අමන වැඩ කරන જાතියක් මම දැකලා නැහැ. සල්ලි තියෙන මිනිස්සු විතර જાතිය දිංගල නැති කරන જાතිය නැති කරන වැඩ කරන જાතියක් මම දැකලා නැහැ. ඒ ඔක්කොම මානසිකත්වය කියලා තියෙනවා. අපිට තියෙන්නේ තිබුණාට කමන්නේ ඒ ගැන මහා ලොකු ආඩම්බරයක් වෙන්න දෙයක් නැහැ. ඒක පැත්තක දෙවිත මනුස්සකම ගත්තොත් මාරයට අහුවෙන්නේ. ඒ ටික තමයි අපි මේ භාවනාදි කරගෙන කරගෙන යන්නේ මායя යමකින් අපිව අල්ලනවද ඒ අල්ලන්න මායя අපිට ජීවත් වෙන කාලය තුල අපිව ඇබ්බැහි කරන මරණ චිත්තක්ෂණය එනකොට විසඳිච්ච නැති නඩුවක් තිබ්බනම් එතනින් මායя අල්ලන අපි ජීවත් වෙන හැම චිත්තක්ෂණයෙන් පිරිච්ච ගතියේ හිත කරන දෙයක් අපිට ඇත්තෙත් නෑ කරපු දෙයක් ගැන පශ්චාත්තාපෙකුත් නෑ වර්තමානයේ හොඳට ජීවත් වෙනවා නම් එන්නේ එන්නේ එන්නේ ඊගාව චිත්තක්ෂණෙත් අපි ජීවත් වෙනා මිසක්කා ආයෙත් හටවන්න දෙයක් නැහැ. කරපු දෙයක් ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. අරයට වැඩි ලොකුයි මෙයාට වැඩි ලොකුයි කියන දෙයක් නැහැ. ඒක පුරුදු කරා නම් මරණ චිත්තක්ෂණයට එනකොට අපිට අනේ අහවල් දේ මට ඉවර කරගන්න බැරි වුණා. මම මේක ඉවර කරන්න ඕනේ කියලා තණ්හාවක් වලිගයක් ඉතුරු වෙන්නේ ආවට. එහෙනම් අරයට වැඩි පරයගෙන මට අල්ලපු ගෙදෙට වැඩි මේක කරන්න බැරි වුණා කියලා සංසන්දනයක් මාන්නයක් ඇති කරන්න තියෙනවා ඒ වලිගෙත් යනවා. ඊට පස්සේ මමයි මිනිහා මමයි කෙරුමා. මම ඔක්කොටම මේක පෙන්ලා දෙන්න ඕනේ. අනික් කටියට වෙනකොට මට පුළුවන් ආදි වශයෙන් අර ඉස්සකර ඉන්න ගතිය කිව්වොත් එහෙම අපි නිකන් නරපණුවෝ. ඔක්කොමලා එකයි. ඒකට මරණ චිත්තක්ෂණයට නඩු ඉතුරු වෙන්නේ නැහැ. ඉන්නේ ඒ தত্ত্বයේ මරණයට කලින් අත්දැකේ නැත්තම් මේ ජීවත් වෙන කාලේ අත්දැකේ නැත්නම් අනිවාර්යයෙන් මරණ චිත්තක්ෂණයට මොකක් හරි ඉවර කරගන්න බැරි වැඩක් ඔළුවට එනවා. තණ්හාවක් මොකක් හරි එනවා මට අච්චර හිතුව මට අර වැඩේ කරලා ඉන්න බැරි වුණානේ. එහෙම නැත්නම් මෙන්න මේ විදිහ සංසන්දනේ මං අතෙන් යන්න ඉතාලියට මට ඒකට ය아가න්න බැරි වුණානේ. එහෙම නැත්නම් මේ මමයි මේක කරන්න තිබ්බේ. දැන් මම මැරුණාට පස්සේ අනේ දරුවන්ට මොකද වෙන්නේ? හරක්ට කවුද තනකොළ කපලා දෙන්නේ? කුකුලන්ට කවුද කුකුල් කෑම ගෙනත් දෙන්නේ? කුඹුරට කවුද පෝර ගහන්නේ? ඔව් ඒව කල්පනා කරගෙන ඉන්න වෙනමනේ භාවනා නොකළොත් ඉතින් මේක තමයි ලෝකේ දිහා ලෝකයා ලෝකයක් කරගන්න උත්සාහ කරනවා කියලා. මේක ශූන්‍ය විදිහට බන්නවා කියන්නේ වැඩ නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ජීවත් නොවි ඉන්නවා කියන එක නෙවෙයි. තමන් මේ පිරිසුදු ජීවිතයක් ගත කරන විට මේක ආඩම්බරයෙන් තණ්හාවට ගන්න එපා මේක දිච්චයකට ගන්න එපා මේක මාන්නයකට ගන්න එපා නැතුව බලන ක්‍රමේ ඒ ක්‍රමය සර්වජන් වහන්සේ අපි පසුගිය දවස්වල විස්තර කරා වගේ මේ වගේ පිරිසක් වෙනකොට මේ කාමේසා කාම සංඥාවල් වෙන නැත්නම් ගෙවල් දොරවල් වල තියෙන බැඳීම් වලින් ටික කාලයකට తాවකාලික අයින් වෙනවා. අයින් වෙලා හිතත් භාවනා කරලා ගන්නවා ඒ දේවල් නැති කරනවා කියන එක නෙවෙයි ටිකක් පොඩක් තලාව බලා මේ පේන ආනාපානට හිත ගත්තයි කියලා කියන්නේ අපි සෑහෙන දුරට ඒ කාමේසා කාම සංඥාවට නිසිපිලිතුරක් දුන්නා తాවකාලික. එහෙම පිළිතුරු දීලා ඒ ආශාස් ප්‍රසආසේ හරි ගන්න අරමුණ දිහා <clears throat> ශූන්‍යතාවයෙන් බලන්නේ තනිය මට ආනපනිය හම්බුනා කියලා නම්බු කරන්න යන්නෙත් නැතුව අනේ මට ආනපන සමාධිය හම්බුනා කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැතුව ආනාපානේ නිසා මම මේ මේ ටික අයින් කරගත්තා කියන හැඟීමෙන් ආනාපානේ බලන්න හිටියොත් අපි ආනාපානේ වැඩගත්තට මොකද ඒකට දාස වෙන්නෙත් නැහැ ඒක ආඩම්බරයට ගන්නෙත් නැහැ එතකොට මේ ආනාපානේ සිුම් වෙනවා ඒ වෙන වෙන්න දෙයක් නැහැ ඒකට මේ සියුම් වේගන සියුම් වේගන යනකොට අපි එදා දැනගත්තා ඊයේ මතක් කරගත්තේ <clears throat> කාමාතේ පඨමාසේනා ဒ ුතිය ආරති උච්චති චතු තතියං කුප්පිපාසාතේ චතුත්තම් තණ්හා කියන මාර් බලවේග හතර. ඉස්සෙල්ලාම අපිට තියෙන කාමයේ තියෙන ආශාව. අපි ඒක අබිනිෂ්ක්‍මණය හරහා తాවකාලිකව නැත්නම් ස්ථිර අබිනිෂ්ක්‍මණය හරහා ඒකට භෞතික උත්තරයක් දෙනවා. ඊට පස්සේ අරතිය එනවා ඉහළ ඉහළ කුසල් වලට යනකොට අධි කුසලයට යනකොට කම්මැලි වෙන එක ස්වභාවයේ බව දැනගෙන Taman දෙන පාළු ගති කම්මැලි ගති වලට උත්තරයක් වශයෙන් නිතිපතා භාවනා කිරීම නිත්‍ය කාලසටහනකට එකඟ වීම සිව්පසේ සම්බන්ධයෙන් මධ්‍යස්ත අදහස් දැරීම හරහා අපි ටික ටික ටික ටික පුරුදු කරනවා එතකොට කුප්පි පාසාවල වැඩිවීමක් එන්න ඉඩ තියෙනවා මේ කැම පිළිබඳව බීම පිළිබඳව සමහර විටක අනවශ්‍ය ඒක අනවශ්‍ය තරහක් එනවා ඒක පිළිබඳව නැත්නම් අනවශ්‍ය ආසාවක් එන්නේ ඉතින්. ඒකට වැටෙන්න දෙන්නේ නැතුව අපි මේ කය නඩත්තු කිරීම සඳහා පිට පිට පාසා දාහනේ වළඳනකොට අපි මෙනෙහි කරමින් කරනවා නම් මේක ජවයේ පිණිස නෙවෙයි මේක මදයේ පිණිස නෙවෙයි මේක ඕභාසනයේ පිණිස නෙවෙයි විභූෂණය පිණිස නෙවෙයි යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනා මේ කය Brahmacharya රකින්න කය ඊ පවත්තන්න විතරයි මේක කරන්නේ. ඒක යැපෙන්න මට්ටමට විතරයි කරන්නේ. කැපත රෝගය කියලා අලුතින් රෝග ඇති කරගන්නෙත් නෑ. බඩගිනි කියන තිබිච්ච රෝගේ දුක නැති කරගන්නයි යන්නේ. Brahmacharya අනුග්‍රහය පිණිසයි මේ කැම කන්නේ කියලා කැම පාවිච්චි කරන මධ්‍යම ප්‍රමේයට යනවා. මේ විදිහට කරගෙන යනකොට අපි ඊයේ මතක් කරගත්තේ එතකොට අර අර විදිහට ආනාපානෙන් තැම්පත් වෙගෙන එනකොට අපේ හිත පුදුමාකාර සැලසුම් ඉදිරියට ගන්නවා. අන්දේ විවේක මනසට එන సౌందర్యාත්මක අදහස්, නිර්මාණශීලී අදහස්, ප්‍රගතිශීලී අදහස් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේ නිර්මාණශීලී ප්‍රගතිශීලී సౌందర్యක අදහස් මගේ කියලා ඒක මම කරගන්න. මගේ ආත්මය කරගන්න හදනවා. එතකොට වෙන්නේ මොකන්ද? අච්චර අමාරුවෙන් රැකගෙන ආපු අර සතිය අරගෙන ආපු අප්‍රමාදය කොහෙන් ගියාද හොයන්න බෑ. ඒක නිසා මේ විවේක මනසක් ආවොත් ඒ විවේක මනසට సౌందර්යමත් වෙනවා. ඒ විවේක මනසට බුද්ධමාකාර නිර්මාණශීලී අදහස් එනවා. ඒ විවේක මනසට බුද්ධමාකාර විදිහේ ප්‍රගතිශීලී අදහස් එනවා. ඒක ක්‍රියාත්මක කරත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක ආඩම්බරයකට, තණ්හාවකට, මාන්නයකට, දිටියට ගන්න නැති වෙන්න නම් මේක මේ පරිේශන තෘෂ්ණාවක් මේ එන්නේ කියලා ඒ පරිේශන තෘෂ්ණාව උනන්දුව වෙනස තියාගත්තර කමක් නැහැ. නමුත් නාම්බුකාර වෙන්න, මාන්නක්කාර වෙන්න, අනුන් ප්‍රදී උසස් කළ සලකන්න වගේ ගන්න නැති වෙන්න පාවිච්චි කරනවා කියන කම. මොකද විවිධ අය මේ වගේ විවේකීව භාවනා කරනකොට සමහර කෙනා අමනුෂ්‍ය බලවේග නැත්නම් මාර බලවේග නැත්නම් කෙලෙස් නැත්නම් තමන් වටකරන ඉන පිරිස් විවිධාකාර යෝජනා ගේනවා. මේ එකක් මං කියන්නම් ඕන කෙනෙකුට ඕනි යෝජනාවක් ගේන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑනොත් ඉෂ්ටිර කරන තමන් තමයි වැඩිකාරය. කිසිම යෝජනාවක් සභාවකට ගෙනාවට ඒක සභාගත වෙන්නේ නෑ ඉෂ්ටිර කරේ නැත්තම්. සභාවල ඉන්න ඕන කෙනෙක් දන්න ඕනම යෝජනාවක් ගේන්න පුළුවන්. ඉෂ්ටිර කීමෙන් තමයි යෝජනාව මුල් බැස ගන්න. මතක තියාගන්න ලෝකයට පුළුවන් යෝජනා කරන්න විතරයි අපේ තියෙන මෝඩකමට අපි ඒක ඉෂ්ටිර කෙරුවට පස්සේ අර වගකීම් තේරම තමයි පිට වෙන්නේ. අනිත් වගේ තමයි මේ පරිේශන තෘෂ්ණාව විවිධාකාරයෙන් බලපාන. ඒ බලපාන නිසා ඒ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ බුරුම් භාෂාවෙන් ලියපු පොතේ උන්වහන්සේ මතක් කළ තියෙන පළවෙනි වතාවට යෝගාවචරය මේ ආස්වාස ප්‍රස්වාසයේ හරි පිම්බීම හැකිලිම හරි සක්මන හරි මොනවා හරි බලන දේක මේක හටගන්මක් තියෙනවා මේකේ ඊට පස්සේ මේක රංගනයක් තියෙනවා ඊට පස්සේ ඉවර වෙනවා මේකේ තියෙන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒක මතු වෙනවා. මතුලයා රංගනයක් රංගනවා. එයාටම ආවේනික රංගනයක් රංගලා නැතිලා මේක තමයි ඉතින් කෝකෙත් තියෙන කියලා දැනිනකොට ඒ පුද්ගලයාට ඒ ඇති වෙන සාම පේන්නේ බොහොම ගොරෝසුවට කැදලි වශයෙන් විශාල පදාස වශයෙන් කලාප වශයෙන් පුංචි අංශු වශයෙන් නෙවෙයි. එච්චර සූක්ෂම වෙලා නැහැ හිත. මෙතෙන් ආවට පස්සේ ඒ පුද්ගලයාට එන ඒ පරේෂණ තෘෂ්ණාවේ තියෙන ආදීනව පෙන්නකොට හිතෙන කියනවා ඒ කෙනාට අතීතය ගැන බලන්න ඕනේ කියලා හිතුවොත් දැන් මට පේනවා මේ හුස්ම එනවා හුස්ම නාස්පුඩු පුරවාගෙන ගිහලා නැතිලා යනවා ප්‍රශ්වාසය එනවා නාස්පුඩු පුරවාගෙන පිටිලා ඉන්න නැතිලා යනවා මේ උණුසුමක් එනවා ඒ රත් කරලා නැතිලා යනවා ශීතලක් එනවා හීතලක් කරලා නැතිලා යනවා කම්පනයක් වෙනවා හොල්ලලා දාලා නැති වෙලා යනවා. මේක දිහා බලා ඉනකොට එයා අනිවාර්යයෙන්ම පරිේශන තෘෂ්ණා තියෙන කෙන කාලමානී දිගේ පස්සෙන් පස්සට යන්න හිතෙනවා. හරියටම Tamanne මේ අවුරුදු 10කට ඉස්සලා වෙච්ච දේ 20කට වෙච්ච දේ ලස්සනට පේන්න පටන් අර ගන්නවා මේ වීඩියෝ ක්ලිප් එකක් ඇක්ෂන් රීප්ලේ දාලා පෙන්නනවා. ඒකෝටි මම කියනවා යකෝ වැඩේ හරි දැන් ඕන්න මට පුබ්බේ නිවාස ආනුස්සති ඥානිය ආවයි කියලා අං පළඳ ගන්න. එහෙම නැත්නම් හිතනවා ඉස්සරහට මට මොනවද වෙන්නේ කියපුවම වෙන්න වගේ නෙවෙයි විචල්්‍ය සාධක හොඳට පේනවා මේක වුණොත් මට මේක වෙන්න පුළුවන් මේක වුණොත් මේක වෙන්න පුළුවන් කියලා ගණිත ගැටලුවක් එක එක ප්‍රමේයක් යොදලා සමීකරණයක් හදලා විසඳනවා වගේ හොඳට තේරෙන පටන් ගන්නවා මේ වගේ ප්‍රශ්නකදී මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඒක බලනකොට ඇත්ත වෙනවා. මොකද විවේකයෙන් බලන්නේ දාර තණ්හා මාන දිටි නැති නිසා අඩු වෙලා නිසා ඉතියාට දෙනවා දැන් මට එනං ඉස්සරහට දිබ්බ චක්කු ඥානය ඇවිල්ලා තියෙනවා යන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙක් ගැන කල්පනා කරනවා කිට්ටුවන්ත කෙනෙක්. ඒ මනුස්සයා මේ වෙලාවේ මේ මේ විදියවල ඉන්න මෙන්න මේ මානසික මට්ටමක වෙන්නේ නැති කියලා බැලුවොත් අහලා බැලුවොත් චෝව් කියනවා. මොකද Taman දකින්නේ හොඳට පීලා දාපු කණ්ණාඩියක වගේ හොඳට ප්‍රතිබිම්බේ පේනවා. ඒ නිසා කාලේ දිහා බැලුවත්, දේශේ දිහා බැලුවත් Taman ගැන කල්පනා කරන්න ගියත් පිරිසිදුවක් පේනවා. හොඳට පීලා දාලා දාපු කණ්ණාඩි කොට්ටමක් වගේ. එහෙම නැත්නම් මූණ බලන කණ්ණාඩි සුද්ධ කරලා ගත්තා වගේ. මේකෙදි කොච්චර මේ මනුස්සයා රැවටෙනවද කියනවනම් මේ මනුස්සයා මම රහත් උනායි කියලා මට දිබ්බ චක්කු ඥානෙ පහුණායි කියලා ධ්‍යාන ලැබුණායි කියලා අභිඥා ලැබුණායි කියලා අනිවාර්යයෙන්ම අතිතක් තේරුවකට යනවා. සමහර විටක කමඨාන් සුද්ධ කරනට අං පෙන්නන්නටත් එනවා. අං ඇවිල්ලා ඒකට. ඒකට කිව්වොත් එහෙම ඕකෝ තෙන්දි එනවා. ඕක ගණන් ගන්න එපා. උඹ ඕකට අහු වුණොත් පරිේශන තෘෂ්ණාවට වැටෙනවා. මේ සම්මසන ඥාන අවස්ථාවේදී පරිේශන සූස්නාවේ හැඟුම්ම දාරිනවා. හැබැයි ගමන බාධා වෙනවා. බොරුත් නෙමෙයි. ඒක නිසා කරුණා කරලා අපි මේ මෙච්චර මේ නෑදෑ වරුරක් අයින් කරගෙන ඇවිල්ලා මෙච්චර මුදල් ප්‍රමාණයක් වස්තු භෝග අයින් කරන ආවේ මේ මේ කුණු කන්දලයකට නෙවෙයි. මේ නිවන වගේ නෛර්යානික ධර්මයක් එක්ක මේ කුණු කලම කම්දන්ද කරන්න එපා. ඔබ මේ නිවන අමතක කරන්න එපා. මූල කර්මස්ථානය අමතක කරන්න එපා කියනකොට අපි ලොකු සාන්තේ ලියලා තියෙනවා. ගුරුවරයා එහෙම කියනකොට ශිෂ්‍යයා හිතනවලු අපේ ගුරුනාන්ස මෙතෙන් ගිහිල්ලා නැහැ. ඒකයි ඊර්ෂ්‍යයි. මම යනවට. ඒක නිසා මෙයත් එක කරන්න බෑ. මම වෙනම ගිහිල්ලා මම තනියම භාවනා කරලා මම දිබ්බ චක්කු ඥානය සුද්ධ කරනවා. මම පුබ්බේ නිවාසානුස්සති ඥානය සුද්ධ කරනවා කියලා ගුරුවරයා ඊර්ෂ්‍යාවෙන් මේ කියන්නේ කියලා මට්ටමට මාන්නේ වැඩෙනවා. මේ මිනිසයා තාම සෝවාන් මට්ටමටවත් ගිහිල්ලා නැහැ. හැබැයි කෙලින්ම රහත් බව පිළින කරන මට්ටමට යන්න ඉඩ තියෙනවා. ඒකට කවදාකවත් ඒ යෝගාවචරයට දොස් කියන්න බෑ. මේව තමයි මාර බලවේග කියන්නේ. මේව තමයි කෙලෙස් කියන්නේ. ඒ කෙලෙස් දන්නවනම් hina යනවා. මෙන්න මේ මිනිසයා මට අන්දන්න හදන ඇඳිල්ල. මාව මම අපාලා අදි탁ෂීරෝඩපත් කරලා පුදුමා අටමැත දොඩවන්න ගන්නවා දොඩමයි දෙදවිල්ලක් නතර කරන්න බෑ. මොන જાතිකෝ නතර කරන්න බෑ. උත්තරිකුත් නෑ ඒක. මොකද දන්නවනම් මේක තණ්හාවෙන් කොච්චර නිස්සෘතද මාන්නෙන් කොච්චර නිස්සෘතද දිට්ඨියෙන් කොච්චර නිස්සෘතද කියලා එක බලුවමනයක් වගේ. සර්ප ගුණක් වගේ. හැබැයි මේ භාවනා ප්‍රතිඵලයක්. ඒ භාවනා ප්‍රතිඵලය බාධාවක් කරගන්න නැතුව ඉදිරියට යන්න නම් දැනගන්න ඕනේ මේ ප්‍රර්යේෂණ තෘෂ්ණාව යම් යම් තැන්වලදී දිදුලනවා වැඩි වෙලා Tamanට හිතා ගන්න බැරි ඥාන පහළ වෙනවා හිතා ගන්න බැරි ප්‍රශ්න විසඳෙනවා හිතා ගන්න බැරි විදිය ඉස්සරහට වෙන්නේ කියා ගන්න පුළුවන් මට්ටමට එනවා මේ හැම දෙයකදීම ඒකටම උදව් කරන ගෝල බාල පිරිසක් වට වෙලා ආවඩ ආයෝ කියන පටන් ගන්නවා ඒක ගෝලයක් ඉවරයි ගුණත් ඉවරයි. ඒක ඒක අපි ථේරවාද ශාසනයේ පොත්වල ටිකක් විස්තර කරලා තියෙනවා. මේ මෝඩෙක් වගේ මෝඩකම් කටමැත දොඩවනකොට ඒකටම එයාගෙටම ශ්‍රාවකයෝ ටිකක් හැදෙනවා. ඒ ශ්‍රාවකෝ මෙයා උස්සනවා. උසුසල කියනවා ඌ අපේ ගුරුන්නාංශ මෙහෙමයි. එයාට මෙහෙම පුළුවන්, මෙහෙම පුළුවන්, මටත් එහෙම පුළුවන්. මේ දේ යන්න පටන් අරගත්තට පස්සේ අර මිනිස්යාගේ අර ලස්සන අර නෛර්යානික ගමන ලස්සන අර නිහතමානී ගතිය ලස්සන අර යටහත් පහත් ගති වෙනුවට ඔලමුල ගති පහළ වෙන්න පටන් ගන්නවා. මේක පිළිබඳව මම කියවලා තියෙන පොත්වලම කිසිම ශාසනයක කිසිම වෙන ශාස්ත්‍රුන් වංශනමක් මේව සඳහන් කරලා නැහැ. බුදුරජාන් වහන්සේ විතරක් කියලා තියෙන අපේ මේ ගමන නිවනටයි මේ මඟ අතරමඟ හම්බ වෙන මේ සියලුම දේවල් බාධායි ඒ නිසා මේ වගේ විෂ කපාගෙන යන්න නම් මේ හතරවෙනි මාර බලවේගය කියලා කියන්නේ පරිේශන තෘෂ්ණා. ඒ පරිේශන තෘෂ්ණා සාර්ථකුණයි කියලා කියන්නේ මාරයට අහු වෙනවා. පරිේශන තෘෂ්ණාවක් මේ වෙලාවේ එනවා. නමුත් ඒක දෙන ලනුවකන් නැතුව තමන් අර ගත්ත මූල කර්මස්ථානය දිහාට මේ අතුරු මාර්ග දිහා නෙවෙයි මූල කර්මස්ථාන දිහාට යන්න නම් මට මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ නැහැ ගුරු හාමුදුරුවෝ නෑ මමම නිහතමානී වෙන්න ඕනේ මේ වගේ දෙයක් කාටත් වෙනවා ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕනේ කියලා Tamandම කල්පනා වුණොත් ඒක ලොකු ජයග්‍රහණයක් එහෙම නැත්නම් අඩු ගන්න කමටහන් සුද්ධ කරනකොට මතක් කරන්න වෙනවා මෙන්න මෙහෙම මෙහෙම වෙනවා එතකොට දන්න කෙනෙක් නම් කියාවි මේක මේ ප්‍රණීත වෙන ලකුණක් ඉස්සරහට යන ලකුණක් හැබැයි තමයි මෙවුව නිසා අර කරගෙන ගියේ භාවනා කර්මස්ථානයේ සතිය මූලාරමුණ අමතක කරන්න එපා. ඔය පස්සේ ආපු අඟ හයිය තමයි. නමුත් ඉස්සලා ආපු කන අමතක කරන්න. ඉස්සලා කනට වැඩි පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපයි කියලා මාන්නක්කාරයෙන්ද නිකන් අපි ආප්තෝපදේශකේ. ඒ මොකද පස්සේ කනේ ඉඳලා අඟ කන අඟේ ඉඳලා කන කන්න පටන් ගන්නවා. ඒ දෙක එකට යන්නේ උපමා දෙක එකට යන්නේ. ඒ නිසා භාවනා යෝගයෙන්වත් අර වලිගේ කැපෙනකොට අං එන්න පටන් ගන්නවා. ඒක දැනගන්න ඕනේ ඒක වයසකදී කොයි ගුණාටත් අංගෙනවා. ඒ අංගින වෙලාව ඌට හරි ආසයි අනින්න. ඇල්ලවල වලට අයින්නවා ගස් වලට අයින්නවා ළඟ ඉන්න නෑම්බියන් දනිනවා নানা ප්‍රකාරසේ. භාවනාවේදී නොනිනව නෙවෙයි. මේක යෝගාවචරයක් දැනගෙන ඕනෑමට වැඩිය මේක යටපත් කරොත් මේ පරිේශන තෘෂ්ණා ඕනට වැඩි යටපත් කරොත් පස්වෙනි මාර බලවේගය එනවා නිදිමත. පරිේශන තෘෂ්ණාව ඇඟ රත් කරනවා. පරිේෂණ තෘෂ්ණාව උද්‍යෝගේ වඩනවා. උද්‍යෝගේ වැඩි වුණොත් අති අතිරේක මැනීමකට ලක් කරගනවා මම දැන් සහත් වෙලා මට දැන් උඩින් යන්න පුළුවන් කියලා අදි තක්ෂීරුවට යනවා. මේක හොඳ නෑ කියලා අයින් කෙරුවොත් පරිේෂණ තෘෂ්ණා නැතිකම නිසා හිත හීතල වෙලා නිඳට වැටෙනවා. ඉතින් මේ දෙකේදී යෝගාවචරය හරියට කමේක ඇවිදින මිනිස්සයා දිග කෝටුවක් කරන් යනවා කමේ බැලන්ස් කරන්න. එහෙනම් දෙපැත්ත කුඩ දෙකක් කරන් යනවා. ඒ වගේ තමයි මේ පැත්තෙන් පරිේෂණ තෘෂ්ණා වැඩි වෙන එක යටපත් කරන්නත් නරකයි. ඒක දැනගන්න ඕනේ භාවනා කරනකොට මේ වගේ යම් යම් ගුණාංග මතුවෙනවා. ඒක මම නෙවෙයි හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේ කිව්වොත් ඕනම කෙනෙකුට මේක එනවා. මේක මම ආඩම්බරයට ගන්න නරකයි. මේක ධර්මයේ තියෙන ණයට යනික ගුණයක්. ඒ නිසා ඒක තියාගන්නවා උනන්දු ඇති කරගන්න. එහෙම නැත්තම් වෙන්නේ නිදිමතට වැටෙනවා. තීන මිද්ද කියලා කිව්වහම ඒ තීන කියන වචනේට අපි ලොකු සංහංශ හොයලා දාලා තියුණා ලීන වෙනවයි කියලා හිත. ලීන වෙනවයි කියලා කියන්නේ හිත සංගවී ගන්නවා. ඒ කියන්නේ හිත නිකන් හේ බානවා. අර පරිශන සුසනවත් යට කරාට පස්සේ භාවනා කිරීමේ තිබිච්ච අර උනන්දු තල්ලුව අඩු වෙන ගතියකට යනවා. ඒක නිකන් මේ බටර් ටිකක් අරගෙන ෆ්‍රිජ් එකට දැම්මා වගේ ඒක එහෙම ගුලි වෙනවා මිසක් අර පාන් පෙත්තක ගාන්න බෑ ඊට පස්සේ. ඒක ගල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ තීන භාවයේ ආවට පස්සේ කයත් අකර්මණ්‍ය වෙනවා. වැඩක් කරගන්න බෑ නිකන් ලෙඩ හැදිච්ච බල්ලෙක් වගේ මුල්ලකටලා උදියගෙන ඉන්නේ. කවදාකවත් අර සෙල්ලම් කරන ගතිය එන්නේ නැහැ. ඊට පස්සේ මිද්දේ කියලා කියන්නේ එහෙම මිදිලා තමයි දන්නේම නෑ අරමුණු වෙච්ච පැත්තකට ගිහිල්ලා නිදි කියලා වැටෙන්න පටන් ගන්නවා. එතනදී තීන මිද්දය පැහැදිලිවම අර ගමන් මාර්ගයට ක්ලේශයක් වෙලා ඒ යෝගාවචරයට මේ මම දැන් ගිහි ගියාට ඇවිල්ලා ඉන්නේ මම සීලෙක ඉන්නේ මම මේ අනුගේ දෙන බතක් කාලා ඉන්නේ මම මේ වෙලාවේ භාවනා කරන්න ඕන කියන ඔක්කොම සාර්ථක වෙච්ච යෝගාචරයට විතරමයි නිින්ද එන්නේ මොනවාරි දත එකක් කොමක් බඩේ එකක් කොමක් කෑම හොඳ නැත්තම් නිින්ද එන්නේ නැහැ ඒකට ඒක ගැන කෑ ගන්න බෑනේ භාවනා කරන්න බෑනේ ඊරයට කාපුව කෑම හරින බඩ නරක් වෙලා ඉන්නේ. කෑම හරි ගියානේ බුදි. ඒ නිසා මේ නින්දට කියන්නේ මහවරා කියලා. ඒක හරියට කියනවා තමන්ට සුදුසු පරිදි හොඳ ඉඩම් කාලයක් කරන මට්ටම් කරලා ගෙවල් ගෙපල කපලා ලස්සන ගයක් හදලා ගේ බඩු දාලා ඔක්කොම අංග සම්පූර්ණ කරාට පස්සේ ගේ හුරු බිඳගෙන ගියොත් ඔක්කොම හැදුවට පස්සේ ඔක්කොමත් හරි අර කරපු ඔක්කොම සාර්ථකත්වයේ හොරකමකින් ඉවර වෙනවා. ඒ වගේ තමයි අපිට නිින්ද එන්නේ අනිකු සියලුම කාරණා හරි ගිය වෙලාවට. ලෙඩක් නැහැ, පරියන්ක හොඳට යනවා. එයා කන්ඩිෂන් මැෂින් එක টොප් එකට වැඩ කරනවා. කැහිලි නැහැ, සද්ද නැහැ, ගොරෝසු මොනවත් නැහැ. හොඳට බබා දොයිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච උපරිම හුදකලා වෙනකොට අපි බලාපොරොත්තු උත්තරීම විවේකේ එනකොට අපි බලාපොරොත්තු උපරිම විශ්‍රාමයේ වෙනකොට හිත එහිමීට හැංග ගන්න. සංගවි ගැනීමක් සිද්ධ වෙනවා. මේ සංගවි ගැනීම සම්බන්ධයෙන් නැත්නම් ලීන භාවේ නැත්නම් තීන කියන ගතියක් මේක සඳහන් කරනවා. තීන ගාවයට යනකොට උපක්‍රම කීපයක් තියෙනවා. ඒක අඳුනගත්ත කෙනාට නම් උපක්‍රම යොදවන්න පුළුවන්. අඳුනගත්තට පස්සේ උපක්‍රම තුනක් විතර තියෙනවා. මොකද තීන ගති තුනක් විතර තියෙනවා. ඒ තීන ගති නැති කිරීමට වීරිය ගති, තාප ගති, තපස් ගති තුනක් විතර තියෙනවා. ඒ තරම්ම ඒක හරි ෂටයි. ඒක නිසා සරුවචන් වහන්සේ දේශනා කරන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මේ වීර්ය චෛසිකේ විතරක් වැඩියෙන්ම සඳහන් වෙන චෛසිකේ නව පොලක සඳහන් වෙනවා. ඒක සඳහන් කරලා තිනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්ය විදියට ඊට පස්සේ වීර්ය බල වීර්ය ඉන්ද්‍රිය ඊට පස්සේ වීර්ය සම්බොජ්ජංගය ඊට පස්සේ සම්මා වායාම එච්චර සඳහන් වෙන වෙන කිසිම චෛසිකයක් නැවත නැවත සඳහන් වෙන චෛසිකයක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නැහැ. මේ ධර්මය බුද්ධ ආගම නැත්තම් ශාසනය බටහිරට යන්න පටන් ගත්තට පස්සේ එහෙම නැත්තම් අපි කිව්වොත් ප්‍රඥා ගෝචරව භාවනා කරන ගතිය ශ්‍රද්ධාව බරිතව නෙවෙයි ඒ උඟ දිනෙක් මේ උත්සාහ කරනවා මේ ඇඟට නොදෙනී නැත්නම් effortless අනායාසයෙන් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක තමයි උඟ දිනේ කාශා කරන්නේ. වීර්ය ගැන කතා කරනවා කිව්වහම දඟල්ලා මේව නිවන් දකින්න හදනවා කිව්වහම ඒගොල්ලෝ කියන්නේ එහෙම නෑ වැඩි ඇඟ තලා පෙලා ගන්න නැතුව පිටර මල්ල පොඩි කරගන්න නැතුව නිවන් යන්න ක්‍රමයක් තියෙනවා අපි එනම් මෛත්‍රී බුදුහාමසෝ එනකන් ඉමු දැන් මේ දවස්වල බෑ මේ දවස්වල ගන්න ගන්න ටිකක් හරි දෙනවයි කියන්නේ ඉතින් ඔක්කොටම ඕනේ උගුරට හොරා බේත් බොන්න ඒක කරන්න බෑ හැබැයි මං කියන්නේ පටන් ගන්න විදි වගේ දැඩි වීරියක් දාඩිය දාන වීරියක් දත්ත මිටි කා ගන්න වීරියක් කිහිලි වලින් දාඩිය දාන වීරියක් මැදදී ඕනයි කිය. මං කියන්නේ ඒ තරම්වත් වීරියක් අගදී ඕනයි කියන. නමුත් අපි යම් වෙලාවක ආය කාමයට වැටුනොත් අපි කාමයේ ඉඳලා කාම සංඥාව කාම සංඥාව නැති කරන්න යනකොට දැඩි වීරියක් අවශ්‍යයි. අපි කොයි වෙලාවෙ කාමයට වැටෙයිද දන්නේ නැහැ. අපි කොයි වෙලාවෙ කාම සංඥාවට වැටෙයිද දන්නේ නැහැ. ඒ වෙලාවේදී අනුකම්පා විරහිතව තාපය අවශ්‍ය කරනවා. රත් කරන්න ඕනේ මේක. රත් කළා ආයෙත් පාරට ගන්න ඕනේ. උපකම උපමාවට කියනම් පාරෙන් පල්ලෙහාට වාහනයක් පෙරළුනාට පස්සේ ඒ කාර්කේ එන්ජින් එකෙන් කාර්ක ආයෙ ගන්න බෑ පාරට. ඒකට වෙනම දොඹකරයක් වෙන්න ඕනේ. දොඹකරයක් ගෙනලා පාරට ගන්න විශාල ප්‍රයත්නයක් කරනවා. ඊට පස්සේ කාර්ක ඕලෙත් දාන්න ඕනේ. ඔක්කොම හදන්න ඕනේ. පාරෙන් පිට යනවා. ගිහි ජීවිතය කියලා කියන්නේ හොද හොද මඩේ දාන ජීවිතයක් නේ. දැන් මේ ඉඳලා ගියාට පස්සේ මොකද කරන්නේ? ඔක්කොම සුද්ධ කරලා ඩෝවිට දාලා මැදලා හදලා දුන්නාම ඉදිරිය ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? කිසිම සීමාවක් නැහැ. ඒ නිසා අපිට කියන්නේ නරකයි අපිට මේ වෙලාවේ නම් වැඩි කරදරයක් නැතුව ආනබණී හිත හිටිනවා කිව්වට ඕක බූදලියට හින්න වෙලා නැහැ. බුද්ධියට හින්න වෙලා නැහැ. ආයෙ ගෙදර ගියාට පස්සේ ආයෙ කාමයට ගන්නවට පස්සේ මේක ආයෙ ගොඩ ගන්නවයි කියන එක පාරෙන් පිට ගිය වාහනයක් දුඹකරකින් ගොඩ ගන්නවා. ඒ නිසා ආරම්භයේදී ඒකට අසීමිත වීර්යයක් දරනවා. ඒකට කියනවා ආරම්භ ධාතු නැත්නම් ආරද්ධ පිටිය කියලා. ඕනෙම වැඩක් පටන් අර ගන්නකොට අපි කුඹුරක් කරනකොට අස්සද්දන වෙලාවේදී කුඹුර පුදුමාකාර වේසක් කරන අස්සද්ද කුඹුර වැඩ කරනකොට ඉච්චර අමාරුවක් නැහැ. පළවෙනි සැරේට ඒක වැඩට දාගන්න වෙලාව විශාල වීර්යයක් ඕන. අන්නේ වීර්ය මදිවීම තමයි තීන මිද්දේ කියලා කියන්නේ. විහිදී තියෙනකොට හිත ජවාදිකයි. හිත කර්මන්නේ වැඩට යෙදවිලා. ඒක නැති වෙනකොට හිත එහෙම ලීන භාවයටපත් වෙනවා. කරාරිනොයි කියලා කියන්නේ. සැඟවි ගන්නවයි කියලා කියන්නේ. ලීන භාවයටපත් වෙනවයි කියලා කියන්නේ. ඉතින් ලීන භාවයටපත් වෙනකොට අඳුරන්නේ නැත්නම් ඒ යෝගාවචරය නොදැනුවත්වම නින්දට වැටෙනවා. නමුත් වාසනාවක් තියෙනවා විපස්සනා කරන කෙනෙක් දත යුතුයි මේ චෛතසික කවදාකවත් එහෙම නැත්නම් මේ විදිය කෙලස් කවදාකවත් එක සැරේ ඉන්නේ නැහැ. ඒක ලකුණු පෙන්නලා තමයි එන්නේ. ඉර නගින්නේ ඉස්සලා අරුණ නගිනවා. අරුණ හොඳට සුදු වුණාට පස්සේ ඉර නගින්නේ. ඒසක පාරට රාත්‍රී ඉඳලක පාට ඉර නැගීමක් කවදාකවත්. ඉර ඉඳලා අරුණ නගින. ඒ නිසා යෝගාවචරයා මේ මාර බලවේග ගැන ඉගෙන ගන්නකොට එයා කරන්නේ මං වගේ කෙනෙකුට නම් ඉතින් ආයේ නැහැ. තීන මිද්දේ කියලා එහෙම අනුතක්ෂේප කරන්න යන්නේ නැහැ. දැන් භාවනා කරගෙන යනකොට දැන් අරමුණේ හොඳට සියුම් වුණා. දැන් මේක අතිසූක්ෂම වෙනකොට හිත හැංගෙනවා. හිත ලීන භාවයටපත් වෙනවා. හිත නිින්දට වෙන ඔන්න ගැසිලා අවදි වෙනවා. අවදි වුණාට පස්සේ තමයි දන්නේ මේ ඔක්කොම පෙළ ගැහිලා තියෙද්දි හිත ලීන වෙලා. හිත සංගවිලා. ආපහු එනකොට ඩොක්කක් ගන්නවා. අකුණක් ගැහුවා වගේ. ගැස්සිලා සමහරු බය වෙන මට්ටම සමහරු ඒකට පස්සේ ආය කවදාවත් භාවනා කරන්න තුන්ටත් බය වෙනවා. එතකොට පේනවා ඔක්කොම හරි ගිහිලා සතියත් ඇවිල්ලා සමාධියත් ඇවිල්ලා සමාධිය පැත්තට බර වේගන යනකොට සමාධිය වැඩි වුණොත් වීර්යය අඩු වෙනවා. වීර්යය වැඩි වුණොත් සමාධිය අඩු වෙනවා. ඒ නිසා වීර්යය සහ සමාධිය කියන එක පොල් පිට පාගනවා. පටන් අරගන්න වෙලාවදී අපි නීවරණයටපත් කරන වීර්ය දැඩි ශක්තියක් විදලා ඒ දැඩි ශක්තිය දිගටම අරගෙන ගියොත් වීර්ය අධික වීම නිසා අපිට නොසන්සුන් බවටපත් වෙනවා. ඒක නිසා යම් වෙලාවක කාම සංඥාව දුරු කරගෙන නීවරණ නැති අරමුණට කිට්ටු කරන එනකොට දැනගන්න ඕනේ මේක දිගේ ඉදිරියට යනකොට එන සමාජයට අපි ප්‍රිය වෙනවා. නමුත් සමාධියේ ආදීනවයක් තියෙනවා නින්දට බරයි. නිසා මේ සමාධිය රත් කරලම ධානය ඉන්නවා. සීතල වෙන්න දුන්නොත් බතික් කරනකොට අර ඉටි භාජනයේ සීතල වෙන්න දුන්නොත් කැටි ගහයි. ඊට පස්සේ අර විදිහට ඩ්‍රොයින් අඳින්න බෑ. නිතරම මේක පැහි පැහි තියෙනවා. අන්න වගේ මේ එන සමාධිය ගානට රත් කරලා තියාිනකොට කාටවත් තේරෙන්නේ නැහැ. මොකද මේ සමාධියට එනකොට ඉබේම කරාරින්න හිතෙනවා. එහෙම සමාධියට ඉර දෙන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? හිත ලීන භාවයටපත් වෙනවා. තීන මිද්ද භාවයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයාට භාවනාව හරියාගෙන එනකොට හරියාම නිසාම භාවන හරියාම නිසාම පහළ වෙන අනතුරක් තමයි නොදැන ගියොත් සමාධි වැඩිවීම නිසා දීන භාවයටපත් වෙනවා. දීන භාවයටපත් වෙනකොට ඇඟ වැක්කෙනවා. ඉරියව පවත්වා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අවදි වෙන්නේ තමයි අරමුණටම අවදි වෙනවා ලොකු ගැස්මක්. ලොකු තිගැස්මක් දීලා එතකොට ඒකෙන් යෝගාවචරය දැන් ගොඩ ගත්තයි කියන්නේ ගඩ ගත්ත තප්පරකින් ආය වැටෙනවා ආය ගොඩ ගන්නවා ආය වැටෙනවා එතකොට අල්ලි නිකන් ආත්මනුකම්පාවක් ඇති වෙනවා බලාන ඉන්න මිනිස්සු මොනවා කියනවද හිතනවද ඇද්ද කියලා මොකද කිරනවා එතන අපි හිතාගෙන හිටපු රංගපෑම අපේ භූමිකාව රංගපාන්න බෑ කියන්නේ ඔළුව සාක්කුවේ දා ගන්නවා කියලා කියන්නේ ඔළුව නමල මේව දාක්කු වේදා ගන්න. ඉතින් මේකට එනකොට සාමූහික භාවනාවේදී අපිට ලොකු ආදර්ශයක් තියෙනවා. මොකද gedaraක තනිකර භාවනා කරන්නේ ඔළුවේ සාක්කුවේ දාගත්ත ගම කිසි ප්‍රශ්නයක් නැහැ. කොට්ටෙට එහෙම ඇලවෙන එක විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම පේන්නේ නින්ද ලොකුම ලොකු ජයග්‍රහණයක් විදියට. අනේ පොඩ්ඩක් වෙලා බුදියකට නිල්ලා හැරෙනවා. ඔගොල්ලෝ දන්නව ඇති අර ඉබ්බයි හාවයි දෙන්න දුවන්න ගිය වෙලාවේදී හාවට වෙච්ච වැඩේ. ඉබ්බ නිතර හාව නිතරම අභියෝග කරා ඉබ්බට වරෙන් මැෂින අපි කම්පිටිෂන් එකක් තියමු අපි දුවමු කියලා. ආවා ඉබ්බගේ ඕනේ නෑ මට මට හදිසියක් නෑ. මොකද්ද මං අපි විතරනේ මේ කැලේ ඉන්නේ වෙන කවුද ඉන්නේ අපි එක කතා. ඉතින් ඉබ්බ බැරිම දැන කිව්වා හොඳයි. ඊට පස්සේ ආව දුවන ගිහිල්ලා ජය කණුවස කස් කරලා පටන් ගන්න දැනලා ගිහලා ඔන්නියමා ගෙට් සෙට් කෝ. හාව පිමි දෙකක් පැනලා බලනකොට ආරයා ගත්තාම පිකප් එකවත් අරගන්නේ. ඊටුතකට මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් ජය කනුවට යනකොට මම විතරක් ගියොත් කම්පිටිෂන් එකක් නැහැ. ඌ පඳුරක් අයින කියලා පොඩ්ඩක් විවේකයක් ගත්තා. ඔය ඉබ්බ වණු ගන්නකොට කොච්චරලා ඉන්නවද කියලා. නමුත් අන්තිමට ඉබ්බ ජය කනුවට යනකම්ම හාව බුදි. ඉබ්බ ජය කනුවට ගිහලා ජය කෙලි නංගනකොට තමයි හාවට මතක් වුනේ. දීලා පිම්ම පනින්න හදනකොට එයා දිනලා ඉවරයි. භාවනා කරනකොටත් ওই ඉබ්බයි හාවයි දෙන්නම හම්බ වෙනවා. වැඩි පිම්මක් පැනගෙන ගියහිල්ලා වල සමාධියට ආවට පස්සේ මතක තියාගන්න ඒක පිටිපස්සේ තියෙනවා ආදීනවයක් තීනමිද්ධ භාවයට එනවා. මෙන්න මේ තීනමිද්ධ භාවය භාවනාදී සමබර කිරීමට ක්‍රම දෙකක් තියෙන බව බුරුමේදී උගන්වනවා. එකක් තමයි මෙනෙහි කිරීම. Tamand ඉස්සලා අරමුණ නම් ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට කරා මෙනෙහි කරන තාක්කල් නිින්ද එන්නේ නැහැ. නමුත් වෙලාවකට තේිනවා මෙනෙහි කිරීම බාධායි. එතකොට හිතනවා මෙනෙහි නොකර භාවනාවට යන්න ආරින්න. හැබැයි එතකොට දැනගන්න ඕනේ එතකොට නිින්ද ගෙවදින්න ඉඩ තියෙනවා. එනිසා පර්යංකේදී අපිට තියෙන එකම උපක්‍රමයයි මෙනෙහි කිරීම. පර්යංකේට කලින් තියෙන එක උපක්‍රමයයි සක්මන. හොඳට සක්මන් කරලා භාවනා කරලා ගිය කෙනාට මේ තීන මිද්දේ අරතරම්ම දරුණුව පහර දෙන්නේ. අපිට උඟාක් වෙලාට දෙනවා නේ උදේ නිින්ද නැගිටපු ගමන් එහෙම පරියන්කේ ගැහුවොත් හරියයි. මොකද ඒක හරි සීතල වෙලා නමුත් උඟාක් කල් ගෑරේජ් එක නතර කර තිබුණ වාහනයක් එන්ජින් එක රත් කරලා කාර් එක charge මේ බැටරිය charge කරගෙන තෝ පාරට දැම්මලා දැම්මට පස්සේ හිටියොත් ආයෙ start වෙන්නේ. නිසා සාමාන්‍ය start කරපු වාහනේ ටිකක් වෙලා දුවලා දුවලා එන්ජින් එක රත් කරන කාර් එක බැටරිය charge වෙන්න හැරියට පස්සේ නම් පාරට දැම්මලා පස්සේ හිටියත් එන්ජින් එකෙන් self starter වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි අපි එන්ජින් එක නතර වෙන තැනක් තමයි නින්දට ගියාම. නැගිටිට පස්සේ අපිට සමාධියට පරිසරය සකස් වුණාට මතක තියාගෙන සක්මන් කරන්නේ නැතුව ඒ උදේ පාන්දර පරියන්කට යනවයි කියලා කියන්නේ මේ තියෙන මිද්දට ආවට ආයිබෝන් කියන එක තමයි. නිසා හොඳට සක්මන් කරන්න කියලා කියනවා. උදේ පාන්දර නැගිලා ඒකට එහෙම පටන් ගත්තොත් සමාධියක් ඒ සමාධිය බොහෝ කාලයක් පවතින. ඒ අර සක්මණෙන් හම්බෙච්ච තෙද නිසා. ඒක නිසා ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා සක්මන් භාවනාදී අද්ධානක් කමෝ හෝති පධානක් කමෝ. ඔබට දුර ගමනක් යන්න තියෙනවා නම් ඉස්සර කාලේ දුර ගමන් කියලා කියන්නේ දවසට හැතැම්ම 15ක් 20ක් විතර පයින් යන ගමන. ගමනක් තියෙනවා නම් ඒ ගමනට ඉස්සලා සක්මන් කරලා කය සකස් කරගන්න නැත්නම් දුර ගමනක් යන්න බෑ කය බඟ කඩා වැටෙනවා. අධධාන ගමන කියන්නේ දීර්ඝ ගමන. පධානක්කම කියලා කියන්නේ මේ වගේ සංසාර ගමනේ නිවන් දකින්න තාක් නොවැටි යන්න නම් කාය ශක්තිමත් කරගන්න ඕනේ. ඒ කාය ශක්තිමත් කරන බැටරි charge කරනවා වගේ එකක් තමයි සක්මන් භාවනාව. ඒ අධධානක්කම හොති පධානක්කම. ඒ වගේම අප්පාතංකෝ හොති අප්පාබාධෝ. කායික මානසික රෝග නැති කරන්න නම් දැනට කියන්න බලන්න ඕනම එක්ස්පර්ට් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න බලන්න තමයි කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් එහෙනම් heart attack මානසික පපුවේ අමාරුවක් ඒ වගේ දෙයක් තියෙනවා කියලා ඇවිදින්න කියනවා. එච්චරයි එකම ව්‍යාපාරය. ව්‍යායාමේ. ඒ නිසා මේ කොළඹ මේ දවස්වල තියවන්නා වටේට පාරවල් හදලා බුද්ධුම ඇවිදිල්ලක් ඇවිදින. ගියාට පස්සේ මම ඇහුවා ඒතර ගෝඨාවේ මහත්තයාගෙන් මේ ආරංචියක් තියෙන ලෙඩ වෙන ගතිය අඩුයි කියලා කොළඹ. එහෙම එකක් තියෙනවා සාන්තේ ඉච්චරම ලොකු වෙනසක් නැතිලු මිනිස්සු ඇවිදින නිසා ලෙඩ රෝග අඩුයි. ඉතින් සක්මනේදී අපාතංකෝ හොති අපාබාධ. තමන්ට අල්පාබාධ මානසික කායික මානසික රෝග වලට ඉතින් මේ මේ පොඩි උන් ඇවිල්ලා දහම් පාසල් අපි දවසක් තිබ්බා. දවසක් තිබ්බ බණක් කියලා සක්මන් ගන්න එක ගාන දරුවෙක් කතා කරලා කිව්වා උන් කතා කරන්නේ ලැජ්ජයි මොකද පළවෙනිම සාකච්ඡාවනේ මම ඉතින් පොඩි පොඩි ට්‍රික් දෙක තුනක් සෙල්ලම් කරාට පස්සේ එක ළමෙක් නැගිටලා මයික් එකට කතා කරලා තුරු නෑ අනේ ස්වාමීන් වහන්සේ වැලි පාරවල අපි හැතැම්ම ගණන් ගිහිල්ලා ඇති නමුත් මේ සක්මන ඇවිදිනකොට වැලි ඇටේ ඇටේ පොළොවේ යට පෑගෙනකොට ඇති වෙච්ච සුවය කවදාකවත් මම කකුලේ විඳලා තිබුණේ නෑ ඒක කිව්වට පස්සේ වැලිමලුව හදපු නෝන මහත්තයා ඉසాత බැඳගෙන සාදු කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ අපි නොදැන කෙරුවට කී දෙනෙක් මේකෙන් පොරදෙර ගන්නවද? මේ සක්මණෙන් හම්බෙන ආනිසංස. කවුරක්වත් හිතන්නේ නැහැ සක්මණ භාවනාවක් කියලා. ඔක්කොම භාවනාව කියන්නේ අතක් උඩ අතක් තියන ඇද්දක වහන කෙලින් බලාගෙන ඉන්න එක තමයි භාවනාව කියන්නේ. මතක තියාගන්න මේ භාවනාව හරියන්න නම් කල්ැදුව මේ රත් කරගන්න ඕනේ. ඒක රත් කරගන්න ඕනේ අප්පා බාධා අප්පා තංක ආතංක කියලා කියන්නේ මානසික ආතතිය, ආබාධ කියලා කියන්නේ කයේ තියෙන ආබාධ. මේ දෙක නැති කරන සක්මන් කරන්න. අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්මා පරිණාමං ගච්ඡති. Taman කෑවනම් යමක්, Taman බිව්වනම් යමක්, Taman ලෙව කෑවනම් කව ලස්සනට දිරනවා. දිරවනෝ. එහෙම නැතුව කාපු ගමන් ගිල බුදිය ගත්තොත් කාපු ගමන් ගිල ඉඳගෙන ඉන්න වැඩක් කළොත් දැන් කාපු ගමන් පොල් ගස් නගින්න පටන් ගත්තොත් පීනන්න ගියොත් ඒ සෑම දෙයකින්ම කියනවා කහපු ගමන් ඉඳගත්තොත් මහත් වෙලා කලින් මැරෙන. කහපු ගමන් පොල් ගත්ත නගින්න හරි දුවන්න හරි ගියොත් ඒ ආතමාන වේගයෙන් මාරයා පිටිපස්සෙන් එළවනවා. කාලා අඩු ගානේ පැය භාගයක් අසක්මන් කරන්නේ. ඒකදී බණ ඉවර කරන්න ගොඩක් තියන කියන තියෙනවා බණ ඉවර කරන්න කියලා hina වෙන්න ඕන නිසා මම කියන්න hina වෙන්නත් නැහැ ඒක කාරණාවක් තියෙනවා. ඔය මේ වාග්බට කියලා පණිවරෙක් ඉඳලා තියෙනවා ආයුර්වේදයේ ත්‍රිමූර්තිය. එයා කැලේටලා ගහක් මුල කරබනේ විවේකීව ඉන්නකොට ඒ ගහ උඩ මේ ධන්වන්තරි කියලා පක්ෂී කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කියනවා. ඉතින් වාග්පඩමණි තමයි දන්නේ වෛද්‍ය ශාස්ත්‍රය විතරයි. ආයුර්වේදය කල්පනා කරපුවා මේ අරදලු කෝ අරුක් කවුද ආරෝග්‍ය කියලායි මේ කුරුල්ල මගෙන් අහන්නේ. කියලා හිතුවලු එයා ඉතින් කුරුල්ලට උත්තරයක් දෙන්න ඕන කියලා හිතබුක් මිතබුක් සෝරුක් කිව්වලු. Tamanට හිතවත් ප්‍රත්‍යාහාර ගන්න. ඒ වගේම රුචි ආහාර ගන්න එක්කන තමයි මම කියන්නේ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් කියලා දැන් බාග්බඩ පණිතුමා කුරුල්ලට උත්තරයක් දුන්නාලු. හිතබුක් මිතබුක් සෝරුක් කියලා. කුරුල්ල දිගටම කෝරුක් කෝරුක් කෝරුක් කියන ඉතින් පණිතුමා හිතාගත්තලු මූ මගේ උත්තරේට හරියට සතුටු නැහැ කියලා. ඊට පස්සේ කිව්වලු හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කිය. සෝරුක් සෝරුක් සෝරුක් කියලා කුරුල්ලයි කිල්ලා ගියා. අර ඒ ගාම මේ සලෝකේ කොලේ ලියාගත්තලු හිතබුක් තමන්ට සෞඛ්‍ය සම්පන්න සප්පාය ආහාර වළඳන්න. දැන් රුචියව වළඳන්න. පරිණතබුක් කියලා කියන්නේ මේ ආහාර දිරවන්න පරිණාමයටපත් වෙන්න ව්‍යායාම කරන්න. ඒ මනසයා සෞඛ්‍ය සම්පන්න. ඒ ව්‍යායාමයට අපිට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ සක්මනේ. සක්මන කරනවා නම් කාපු බත හොඳට දිරවනවා. ඒ වගේම ශරීරයට සමබර ව්‍යායාමයක් හම්බ වෙනවා. පියවරක් තබනකොට හැම ශෛලියක් පාසම හැම කලාපයක් පාසම ඉඳුරක් පාසම පොඩි කම්පනයක් දෙනවා. ඒක නිසා වසා ග්‍රන්ථි වල හොඳ ක්‍රියාකාරීත්වයක් වෙනවා. ඔක්සිජන් වල හොඳ ඕමාරුවක් වෙනවා. අපද්‍රව්‍ය පිරවීම හොඳට සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපිට සක්මන් කරන්න වෙලා නැහැ වැඩ. ඒක මොළ ඉක්මනට මැරෙන්න වෙලා තියෙනවා. ඉක්මනට පොලිමේ කියලා කොලෙස්ටරෝල් වලට වෙහෙත් කරන්න වෙලා තියෙනවා. අර දින එකට වෙලා නැහැ. නමුත් මේ මේ සක්මන එහෙම නිකන් හුදු කායික සුවේ සඳහා විතරක් නෙවෙයි භාවනාවකට තීන මිද්ද නැති කිරීමේ ලොකු ආනිසංශයක් දෙනවා. ඒ වාගේම සරුවත් chance සඳහන් කරලා තියෙනවා චංකමාදිගතෝ සමාධි චිරක්තිතිකෝ හෝති. ශක්මනේදී අපිට යම් කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන් නම් ඔය පර්යංකේ තියෙන සමාධිය ඇද්ද කරපුවම කැඩලා යනවා. ශක්මනේ සමාධිය ගන්නෙම සක්මයත් එක්ක අරගෙන. ශක්මනේ සමාධිය ගන්නෙම ක්‍රියාශීලීව. ඒ සමාධිය පර්යංකයට ගියාම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරියෙන්දා වැඩක් කරනකොට වුණත් ටිකක් සක්මලා කරලා ගියාට පස්සේ සමාධිය yaad වෙනවා. ඒ නිසා ඒ සක්මන තමන්ගේ ජීවිත චර්යාවේ අනිවාර්ය අංගයක් කරගත්තා. මම නිකන් සාමාන්‍යයෙන් කියපුවම කියන්නේ ගියක් හදනකොට ගුණ නිර්මාණ ශිල්පයට කියන්නේ සක්මනක් දාන කියලා ගේන්නේ මේ plan එකට. එහෙනම් මේ මිනිස්සුන්ට බ්‍රහ්මගේ බ්‍රහ්ම මණ්ඩපයක් හම්බුනා වගේ දීර්ඝායස ලබන්න පුළුවන්. අඩු ගන්න දැන් මේ ගෙදරක තියා පන්සලකවත් දැකලා තියෙනවද සක්මන? ලවුඩ් ස්පීකර් එකක් නම් තියෙනවා. බෝධින්නාංශක නම් තියෙන්න ඕනේ බෝධි පූජා කරන්න. සක්මන නම් යෝගෙදී නැතුවත් ප්‍රශ්නයක් නැහැ. ඒකක නැති වුණොත් වෙන්නේ මොකද්ද මේ තීන මිද්දේ වගේ මාර් බලවේගයක් ඇවිල්ලා කෙලෙසයක් ඇවිල්ලා අර ලස්සනට හදාගෙන ගිය ගියේ හොරු ගත්තා වගේ අර සමාජය ඇදලා දානවා තන්නේ කර සීතල වෙච්ච හොරකමකට ලක් වෙනවා ඒ නිසා මේ යෝගාවචරයට ඊට පස්සේ හරි පශ්චාත්තාවයක් එනවා අච්චර ලස්සන රූපයක් ගත්තදී හොරු කඩාගෙන ගියා නමුත් මේක වෙන්නේ මේ ශක්පනේදී එන පරියංකේදී මේ විදිහට නිදිමතර ගොඩක් වෙලාවට ලක් වෙන්නේ අදක්ෂ යෝගාවචරයම නෙවෙයි. ගොඩක් වෙලාවට දක්ෂ යෝගාවචරය. එයා දන්නේ නැහැ මාර බලවේගය කොයි අක්කරද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක නිසා ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේක මාර බලවේගය හඳුනා ගන්න ඕනේ. දෙක ඒකට අදාළ උපක්‍රම කරන්න මුලදි මුලදි නම් ගුරුවරු කියලා දෙනවා කාලසටහනෙන් බලපෑම් කරනවා පිටිපස්සේ ගහලා එලවනවා සක්මන් කරපල්ලා කියලා පටන් ගන්න. නමුත් පහු වෙන පහුවෙන ආදීනව ආනිසංශ දෙක තේරුම් ගත්තට පස්සේ Tamanne තීරේ විශේෂම ගිහිව මතක තියාගෙන අපිට ඉඳගෙන ඉන්න වෙලාව මදි වුණාට ප්‍රයෝගයක් කරලා මොකක් හරි එකක් ඇවිදින වෙලාවක හිත පිහිටවා ගන්න සක්මන් කරන වෙලාවකට යොදා ගත්තොත් ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න ඉඩ වැඩියි. කොහේ හරි යන ගමනකදී හරි කමන්නේ නැත්නම් ඊවිනිං වෝක් එකක් කරන වෙලාවක හරි කමන්නේ සක්මන ආරූඪ කරගන්න පුළුවන් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි සක්මන සඳහා සක්මන කරනවා දැක්කොත් කට්ටි හිතන්නේ ලව් අෆයක්ක් අප්සෙට් කියලා බිස්නස් සවුත් වෙලා අල්ලපගෙදරත් එක තරහ වෙලා ඒ නිසා තරුණ තරුණියන්ට හරි අමාරුයි සක්මන් කරන්න. මොකද කවුරුවත් දකින්නේ නැහැ මේක මේ සෞඛ්‍ය සම්බන්ධ ආධ්‍යාත්මික වැඩක් කියලා. මේක දැන මෙහාට මෙහාට යනකොට වයර් මාරු වෙලා කියලා හිතෙන්නේ. මේ සර්කිට් එකක් සෙට් කිලයි කියලා. පරියන්කයක් නම් කාමරයකට ගිහලා දොරක් වහගෙන හරි කරත හැකි. ඉතින් ඒක නිසා මේ වගේ තැන් වලට ආවට පස්සේ නිසිනින්ද සක්මන් කරත හැකි. සක්මන් කළේ ආනිසංස ලබා ගත්තොත් කෙලින්ම හම්බ වෙන ආනිසංසය තමයි අර නිින්ද පරියන්කේදී ඇති වෙන කඩාවැටෙන ගතිය ටික ටික ටික ටික දී කරලා හරිනවා. මං කියන්නේ 100ක් උත්තරයක් හම්බ වෙනවා කියලා. මොකද මේ මායя කියන්නේ එහෙම එච්චරම එකපාරෙන් තලන්න පුළුවන් කියන්නේ නෙවෙයි. මේ කරගෙන යනකොට වීරිය මට්ටම් තුනක් ਸਰවඥාන්සේ දේශනා කළා දෙනවා කියලා මම මතක් කරා. අද මං හිතන්නේ මේට වැඩි අපිට වෙලා තියෙනවා කියලා ධර්ම දේශනාව සඳහා ගන්න මම බලාපොරොත්තු වුණා හෙටත් මේ තීන මිද්දේ කියන පංචම මාර බලවේගය පිළිබඳව තව ටිකක් කතා කරන්න. ඉතින් මේ තාක්කල් කතා කරන දේවල් තමයි මේ මෙතෙක් උපයාසපයා ගන්නාලාද මේ සතිය සමාධිය සමබර කරගෙන ඉදිරියට යන්නත් ඒ ඒ මාර් බලවේග එනකොට අල්ලපු ගෙදරට දොස් නොකියනද අනුන්ට දොස් කියනවා වෙනුවට ඉදිරිපත් වෙන මාර බලවේගය හඳුනා ගන්න කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ වෙන කෙනෙක්. ඒකට වෛර කරලත් බෑ. ඒක නෑවිත් බෑ. ඇවිල්ලා යට වෙලත් බෑ. ඒ නිසා අවදියකින් හොඳ ප්‍රණීත මනසකින් මේ එන හැම තීකම ධර්මතාවයක් තියෙනවා මොනම දෙයක්වත් අපිට මුලිච්ච වෙන්නේ අනවශ්‍ය දෙයක්. ඔක්කොම වෙන්නේ හේතුඵල ධර්මය අනුව. ඒ නිසා ඒ වෙන දේ ඉදිරිපත් වෙන දේ ඉදිරිපත් වෙන ආකාරයෙන් කමඨාන සුද්ධ කරගන්න පුළුවන් නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක මතක තියාගන්න බාහන ලොකු දියුණුවක්. අන්නේ දියුණුව නැත්නම් ඒ කියන්න පුළුවන් විෂද භාවයේ සඳහා කියලා ඒ කලෙලිය සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිල් දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා